අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත් අපි අද මේ වැඩමුළුවේදී දවසට ධර්මදේශනාව සඳහා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ සම්මත වශයෙන් ඉදාස්කාරකේ ජූනි මාසයේ සුදුසුක සම්මත සිළුම දෙනායේ ධර්මදේශනාව සඳහා tempත් කළ සාදු පාරක් පවතුන තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යස්ස කස්සති වික්කුස්සවා වික්කුණියාවා චක්කු විඤ්ඤේයේසු රූපේසු යෝ රාගෝ සෝනත්ති යෝ දෝසෝ සෝනත්ති යෝ මෝහෝ සෝනත්ති තස්ස අදිමත්තා චේපි චක්කු විඤ්ඤේයා රූපා චක්කුස ආපාතං ආගච්ඡති නීවස්ස චිත්තං පරියාදಂತಿ රෝපන වාදෝ පරිකාණං තීති Thank you. අනුකටයුතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ කීල රුක්කෝපම සූත්‍රික සර්වචන් වහන්සේ විසින් දේශනා කරන ඉතිවට්ට සූත්‍රය සංවිතනිකායේ සලායන වර්ගයේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රය ඉදිරියේ තියාගෙන දෙවෙනි දවසට ඒකෙන් උද්දෘතයක් දවසේ මාතෘකාව වශයෙන් තියාගෙන ධර්ම දේශනාවකට මුල පුරන අවස්ථාව. අපි ඊයේ දවසේ ධර්ම දේශනාවේ සාරය වශයෙන් සම්පීර්ණ වශයෙන් අදහස් දීලා මතක් කරගත්තොත් සර්වචත්තවංශී සූත්‍රයේ මතක් කරනවා යම් කිසි භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා තමන්ගේ හිතේ එයින් රූප බලලා ඒ රූපේ නිසා පහළ වෙන රාගය ඇත්තේ වීනම් ඒ රූප වැලීම සඳහා පහළ වෙන ද්වේෂය කියන දක්කනම් හොඳයි කියලා දක්කනම් හොඳ නෑ ඉතින් පහළ වෙන ද්වේෂය සහිතනම් ඒ වගේ මේ දැක්කදී අන්දබන්දයි වියවෝ සහිතයි අන්‍ය වේදයි ඒක මෝහය සහිතනම් ඒ වාක්‍යෙම නැවතට කියනවා ඒ රූප දැකීමෙන් ඇති වෙන රාගය තාම ප්‍රහාණය කළ නැත්නම් ඒ රූප දැකීමෙන් ඇති වෙන ද්වේෂය රූප දැකීමෙන් ඇති වෙන පුළුවන් ද්වේෂය තාම ප්‍රහාණය කළ නැත්නම් රූප දැකීමෙන් ඇති වෙන පුළුවන් මේ මෝහය අන්ධමත් වෙන ගැතිය තාම ප්‍රහාණය කළ නැත්නම් යාට මේ හේන් දැකලා පුංචි කුප්පනසල රූපයක් ඇති වුණා ඒ නිසා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කුච්චිත වෙනවා කෙලසෙනවා අදිමාත්‍ර වූ මනරන්දනීය රූප ගැන කොමන කතාවද කියලා කියනවා. ඊට පස්සේ ඒක වෙන්නේ එයාගේ තාම ප්‍රහීන වෙච්ච නැති රාගය, ප්‍රහීන වෙච්ච නැති ද්වේෂය, ප්‍රහීන වෙච්ච නැති මෝහයයි ඒකට හේතුව. ඉතින් අපි මේකේ අදලකාරත් මේ විශේෂයෙන් හැරගෙන උත්සාහ කළා අපි ආරම්භක දේවල් වලින් අපට රූප දකින්නට රාගය මත වෙන ගතිය තාම තියෙනවා. ද්වේෂය මත වෙන ගතිය තියෙනවා. නොදකින්න පටන් කියලා දෝමකින් කියලා කියන වෙලාවල් තියෙනවා. දැක්කට නම් හොඳයි කියලා. මොහ ගතිය තියෙනවා දැක්කට මොකද පරිච්ඡේද කරලා දැනගන්න බෑ. මොකද්ද මේ කියලා වෙන් කළා කරන්න බැරි ගතිය තියෙනවා. තාම ප්‍රහාණය වෙලා නැහැ. ඒ නිසා මේ පොඩි දෙයක් දැක්කත් ඇට පුරක් වටනවා වගේ අපේ හිතේ කොරාදීන් රත් වෙනවා. නැත්නම් ද්වේෂයෙන් තෙත් තේනු එහෙම නැත්නම් මුලිය පහල කරනවා මේ වගේ සංසිද්ධියක් තියෙන ආරම්භයක් සහිත සාමාන්‍ය පුතග්ජනය මේ දේ තමයි ඉකේ කියන මේ රාගය ද්වේෂය මෝහය විචාර සදාශක්තෝ කැටි කර ගන්නවා ඉහෙළම කෙලවට යන යුද්ධේ මේ වැත්තේ කෙලවට ගියාම ප්‍රේමී මේ යුද්ධයටයි ප්‍රේමයටයි හැමදේම බලන්න. බුද්ධ කරක් කියනවා ඕනම දෙයක් නිදාස කර්ම කියන්න පුළුවන්. මේ අධිමත් රාගයට ආවට පස්සේ ඕනම දෙයක් නිදාස කියන්න පුළුවන්. එතකොට ලේසියට පහසුවට ඒ දැනගැනී වැරද්ද කරනවා. එහෙම වුණා නිදාසට කියන්න කරෝ කියනවා නැත්නම් හදලා කියනවා. ඒක තමයි ජීවිතය කියන්නේ. අපිට ඕනේ දේ කන්න ඕන නම් කපල ගෑමක් කරන කරදර කරන කාලා මේකට හේතු කරන කියන තමයි තාහිති කියන්නේ. ඒක ප්‍රපංච කර්මයි කියන්නේ. ඒක තමයි කතන්දර ගොතමයි කියන්නේ. මේකයි ඒක සම්පන්නව වැඩිලා කියන්නේ. මේක තමයි ආලවට්ටම කියන්නේ. ඒක ඒකල හැඳ වැඩ කරන ප්‍රත්‍යඥය කරන්නේ ප්‍රහීන වෙච්ච නැති රාගයේ සහිත ප්‍රහීන වෙච්ච නැති ද්වේෂයේ සහිත ප්‍රහීන වෙච්ච නැති මොහේසයි අනන්ත අප්‍රමාණ රූප බලය. රූප වායිනී හදාගන්න. ඊට පස්සේ රූප බලන වෙනම චිත්‍රකඩක් හදාගන්න. දැන් දැන් වල යනවා. ඒක සම්මත රූපවත් එක්ක උත්සාහ කරනවා. මේ ඔක්කොම කරලා ඒ ඇති වෙන ඒ ලෝභ දෝෂ මොහොනික ඇති වෙන මේ මනාපමනාප කඩේකා අපි ජීවිතය කියලා ගැටලක් හදා ගන්නවා. ඒක කිසිම තැනක නැහැ කෙලස් නැති තැන. සදාකාලික කෙලස් කුණක් තියෙයි. ඒකේ මනසට ගොඩන ගොඩනක්කුත් නැහැ. මොන විදිහකින්වත් ගොඩේ ඉන්න ගියක් නැහැ. ගන්නව රාගයේ ද්වේෂයේ මොහේ ප්‍රිණ වෙලක් නැහැ. උදේ ඉඳලා හැන්දෑවම බලන්නේ වැඩි වැඩියෙන් ලෝක බලන්න. ඒ වගේම තරංගේ දරුවන්ටත් වැඩියෙන් පෙන්වන්න උත්සාහ කරනවා. තමයි ආදරය කරන අයට වැඩියෙන් පෙන්වන්න උත්සාහ කරනවා. ඒක දියුණු කරපුවාම ඒක තාක්ෂණය කියන එකට නොබෙල් ප්‍රයිස් උත් දෙනවා. දෙන්න ඕනේ අහන බෙල් එක දීලා ප්‍රයිස් එකක්. නමුත් නොබෙල් එක තමයි දෙන්නේ. මේ විදිහට කරගෙන යන ලෝක කොහෙන්ද යන්නේ කියලා. ඒකට හේතු දෙකක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. සාමාන්‍ය දාර්ශනිකව ගත්තොත් මේ කාරණාව දන්නේ. මේ කරන්න රූපයෙන් කෙලෙස් උපදින බව දැනගෙන අපි දවසකට කොච්චරක් රූප විශේෂයි අධික භාවනාවද කියලා බැලුවොත් වැඩියෙන්ම කෙනෙකුට කෙලෙස් උපදින පංච මේ රූපී ආයතන පහෙන් එයි ඒත්වය අය කිලෝරක් නතුව අනකොත් කන නාසය දිව කය කියන දේවල් යටපත් කරගෙන නායකත්වය අරගෙන වැඩිම කෙලෙස් උපදව නිසා ඒ පංචස්කන්ධය විතර කොට සරෝජන ඉස්සලාම ඇහ සහ රූප තමයි ඉදිරිපත් කරන්නේ. ඒ වගේම සරෝජනanse සඳහන් කළා කියනවා මේ මිනිස්සයෝ තමයි ජීවිතේ ප්‍රමාණ කරනකොට මනින කියනකොට ඒගොල්ලෝ මනින ප්‍රමාණ හතරක් සරෝජනanse ඒ ප්‍රමාණ සූත්‍රකෙන් අදලා කියනවා මිනිස්සයා මේ යමක් තීන්දුව කරනකොට ප්‍රමාණ කරනකොට රූප ප්‍රමාණය තමයි ඉස්ලාම් කරන්නේ. ඉතින් සියල්ල අත්‍යන්තයෙන් කරනවා. පිළිමර තමයි මුළු ලෝකෙම දුවන්නේ රූප ප්‍රමාණයට. ඒක නිසා අපි මොන දේ කරලා හෝ සරෝවික්ලෙන් හරි තමන්න රස්සට වෙන්න පුළුවන්. රස්ස දීම සඳහා අසීමිත දුරු. ඒ තරම්ම ඒ රූපයට වශී වෙන ගතිය. ඒ ලෝකේ කියනවා. ඒක නිසා මේ රූපලාවන්‍ය ව්‍යාපාරේ ලෝකයට ප්‍රධානම ව්‍යාපාරයක් කියලා කියනවා. ශිෂ්ට එන්න පටන් අතර වාසේ මිනිස්සයා මේක සඳහා වැඩි වැඩියෙන් අවධානය යොමු කරලා හැම කෙනාම මේ මහන්සිලත් උත්තරම වයස් කාංශලත් මනමාලි වගේ හැදෙනවා. කිලෝරමනේ. දැන්වත් කියලා එහෙම සීමාවක් නැහැ මොකද දන්නේ. මේ අනුකත් කියලා සුබදවනවා. තමලක් කෙලස් එක දෙනවා. මේ දන්න ටිකම නිසා මේ රූප ප්‍රමාණය තමයි ලෝකියා මනින කියලාදී ඒක සල්ලෝට කරන්නේ කමන්නේ රූපවන්ත වෙන්න හදනවා ඊට අමතරව ලෝක ප්‍රමාණ කියලා කියනවා මේ කෝස ප්‍රමාණ කියලා කියනවා ජනප්‍රිය වෙන්න ගෝසාව ලබන්න කරන උපක්‍රම තමයි දුස්සීලේ ඉඳගෙන හෝ සිල්නතරම හෙන්නන්නේ තමයි ළඟ හැකියාවක් නැති වුණත් ශකලතිය මේ හැකියාව මවාගෙන ගෝසාව අපි කියන්නේ ඡන්දේ මනාවේ සත්‍යජනකේ වාය ලබා ගැනීමට බුද්ධම ව්‍යාපාර කරනවා. අන්තිමලා ලෝක ප්‍රමාණය මේ අත්ති කියලා කාරණා අත්මතාන යෝගය හරහ අනුන්ගේ අවධානය ගන්නවා. රෝක්ෂ ප්‍රතිපත්ති රැකීම හරහා ලෝක ප්‍රතිපත්ති හරහා ලක්ෂයකට එක්කිනකොට අකඩ ධර්ම ප්‍රමාණය නැහැ කියලා කියනවා. ඒවා පිළිබඳව ධර්ම හැඟීම දන්නේ නැහැ. ඒක කියනවා අටවස්ස අවිද්‍යාවට දාන්නේ නැහැ. මම දැන ගන්න ඉතින් බුදුහාමුදුරුවෝ පැසුරු කරන්න එපා. ධර්මයේ හොකන් දෙන්න එපා. ඒ වගේම සංඝයා ආර්ය සංඝයා අදර්ශන ගන්න එපා. ඒ වගේම සීලක පිටන්නේ නැති ඒව ඔක්කොම නිකම් මේ කාලයක් කියලා බලනකොට පසුගාමි සිස්ටම් නැති වෙන්නේ. සිස්ටම් වෙන නම් ලස්සන වෙන්න ඕනේ. සිස්ටම් වෙන නම් ජනප්‍රිය වෙන්න ඕනේ, ශිෂ්ට වෙන්න නම් ඉස්සරහට කොහොම කොහොම හරි තමයි කැටි වේන ගැටි මතු කරන්නේ සදාම ප්‍රමාණය ඉන්නේ. ඒ නිසා මේ රූපවාහිනී වගේ තැන්වලට තියෙන අසීමිත බල ඒ රූපවාහිනී නාලිකාවක් තියෙනවා නම් අද කරන්න බැහැ. ඕන දෙයක් කරතේ මොකද ඒ තරම මිනිස්සයා රූපයට වශී වෙනවා. ඉතින් ඒ වගේ දිගෙනකොට අවිද්‍යාව මේ විදිහට වැඩ කරනකොට ඒ පුදක්ෂණයට ගැලවමක් නැහැ. ඉතින් මේක මේ බණ කියලා නැත්නම් කියාවිලා නැත්නම් දැනුමේ නැත්නම් බෞද්ධ භාවයේ එහෙම නැත්නම් සුත්තමේ ඥානෙ යම් ප්‍රමාණයක් අඩු කරන්න පුළුවන්. දැන් ඇයි දෙක කියලා කියන්නේ. නමුත් මේකට යටින් තියෙනවා මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව දන්නායි කියලා හිතාගෙන අපි පොරවල් කියලා හිතන්නේ. අපිත් අයි කියලා අපි කක්කලා කියලා. මේ හිතාගෙන ඉන්න ගැතිය මොනම දැනුමකින්වත් අයි කන්නේ හරිම වංචනික. ඒක නිසා මේ ඇහැ පිළිබඳව සාමාන්‍ය වදනින් නැත්නම් අපටිපත්‍ය අවිද්‍යාව කියන එක සුත්‍රයෙන් ලබා දෙන්න පුළුවන් වුණාට මේ මිච්ඡා පටිපත්‍ය අවිද්‍යාව අපේ හිත වංචනික ඔය කොච්චර බණ ඇහුවත් මස්සර වෙන තියෙන ආසාව. කොච්චර බණ ඇහුවත් අපේ අයට මගේ අයට මට පුළුවන් ප්‍රමාණය ඒ ඇහැට සැප දෙන්න පුළුවන් කතිය. විවිධ ත්‍රිමාණ රූප හරහා සැප දෙන්න. කළු සුදු හරහා වර්ණ රූප හරහා සැප දෙන්න. තැන්තම් වල ඇවිදීමෙන් තැන්තම් බැලීමෙන් සංකේතවට යෑමෙන් සැප දෙන්න කියන ගතිය සඳහා අපි බලේවත් නැති වුණත් මේ දේක කියන ව්‍යාපාරය දිහා බලනකොට පේනවා අපි හිත කොච්චර වංචනිකද ඒ සඳහා අපි දවසේ කොච්චර වියදමක් කරනවද? කාලය ගත වෙනවද? අසීමිත ආශාවක් තියෙනවා. මැරෙනකොට අතෘප්ති කරව මැරෙන්න වෙන්නේ. ඕනව මැරෙන්න වෙන්නේ. කාමදාසව මැරෙන්න වෙන්නේ. මේ මනුස්ස වර්ගයාගේ කිසිම කෙනෙක් ඒ අතෘප්ති කර කාමදාස ඕන ගැත්තෙන් තොරව මැරෙන්නේ නැහැ. අන්න ඔබ ඉන්නකම් ඔය මොන මොන දෙකෙලි කියලා මරණ මොහොතේ නෝ නිතෝ කාමදාස. ඒ බව දැනගෙන තියෙද්දී මේ රූපයක් රූප බැලීමේ තියෙන ආශාවත් ඒගොල්ලේ මගේ තියෙන හැකියාව නම් නිරූපවන්ත වෙන එකයි අපේ තියෙන හැකියාව නම් මගේ අයට රූපවන්ත වෙන්න දෙන්න ඕන කුලතරම් රූප බලන්න දෙන්න ඕන කියන මේ වංචනික ස්වභාවය අකින් අපරිපත්‍ය විද්‍යාව වගේ ගෝකම ඒ වංචනික බව සාමාන්‍ය පුතජන අදාළක් නෑ ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් නෑ මොකද ඒගොල්ලන්ට ඕනලා තියෙන අර මූලික නොදැනුවත්කම නිසා පුළුවන් තරම් රූපාන්තරින් හදන එක. පුළුවන් තරම් සමහරවිට හදන එක. ඇහැ පිනවන්න හදන එකයි. ඒ ඇහැ පිනවගත්තට පස්සේ ඒක ඇත්තද නැත්තද මේකෙන් සුභතියක් වෙනවද දුභතියක් වෙනවද මේකෙන් අර්ථහිතියක් වෙනවද පෙරදියක් වෙනවද කියලා බලන්න තරම්වත් දැනුමක් නෑ. නමුත් අපි ගන්න යෝගාවචරය ගැත්තේ එයාට දවසක බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. නැත්නම් බුද්ධ ශ්‍රාවකෙක් කියලා දෙනවා. කොහොම හරි අහන්න හම් වෙනවා. අපි සත්කාර බැඳෙන්නේ වැඩියෙන්ම කෙලස් කවුරුවන එන තමයි ඇහැ කියලා. ඊට පස්සේ මේකන ආරණ්‍ය ගත වෙනවා කියලා හිතන්න, රුක්කමුණ ගත වෙනවා කියලා හිතන්න, ශූන්‍යාකාර ගත වෙනවා කියලා හිතන්න. එතකොට අර විචිත්‍රත්වය සැලකිලිමත් ඇත්වීම කායික වශයෙන් කරගත්ත හැකි පොඩිවට ඊශ්වර කරන පුරාණ සංවේ මම මේ කියන්නේ. සත්‍යයෙන් තමයි කරන්නේ. කෙරුවට පස්සේ අපේ හිත මේ අපි උදේවල් කන්න බොන්න දෙන මේ අපේ හිත නාවන කලනකොට මේ හිත කොච්චරක් අර අරණ්‍ය අප්‍රිය කරනවාද දුක් මොලේ අප්‍රිය කරනවාද ශූන්‍යකාරය අප්‍රිය කරනවා කියලා කියන්නේ අර කයෙන් අපි වෙන්ුණත් කාමයේ හිතෙන් වෙන්වීමක් ලබනවා ඒකට හේතුව ඒ කරාම හිත වචන තියෙනවා හිතේ රම ශක්තිය ඉතින් ඒක තමයි මායාවි නිසා. ඉතින් අපි කිව්වොත් අපේ දරුවන්ට රූප බලන්න එපා. කැලේට මෙලා හිටපල්ලා. නැත්තම් ගහනවා. නැත්තම් දරුවන් කරනවා කියලා හරිම අමානුෂිකයි. වැඩි මොකද මේ ඒක කර්ජු මුකේ ජීවිත රැඳිලා ඉන්නවා. ඒ නිසා බුදු දන්වාසේ කිසිම කෙනෙකුට එහෙම බලකම කරන්නේ. අපි හිතමු එවැනි තත්ත්වයක් ඇති හෝ මේ කෝපේ නිසා ගොඩාක් දුක් විඳිනවා. ඉවරයක් කරන්න පුළුවන් සන්තෝෂයක් නෙවෙයි මේක. ඒ නිසා මේතාවකාලිකෝ ස්ථිරෝ හෝ රෝගේ නැති ඉතිමකන් ඒක කාලි ගැසිය තියෙන මතයකට දිගනවා. ගහක් වුණ දෙනවා. නැත්නම් ශූන්‍යකාරයකට යනවා කාම භෝගින්ගේ තොර වෙච්ච. ඉතින් ඒදී මම යන්නේ මගේ භවනාවට ගියාට පස්සේ ඒක නාට ඒ අදාළ රූප ටික නැති නිසා ඒ ඇහැ හිතත් ප්‍රෝඩා ටික. ඒ මනුස්සයාට මේක ඉඳ දෙන්නේ නැතුව නැවත ඇදගෙන යන්න යා කියන කතන්දර ටික. නිදහස කරන ගත්තොත් හැම කෙනෙකුම ජීවන චරිතේ නවකතාවකට පොඩ්ඩක් ඇලියක් කියලා දෙන්න බැරි තරම් ගැටියක් තියෙනවා. ඒ නිසා කාමභෝගී පුදුරට එහෙම ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ ලැබෙන්නේ නැහැ. ඒ නිසා කාමභෝගී පුදුරට වණය ප්‍රිය නැහැ කියලා තමයි කියන්නේ. කාමභෝගී පුදුරට ආරණ්‍ය දුක්ඛ මොලේ ප්‍රිය නැහැ. ශුන්‍යagaraේ ප්‍රිය නැහැ නිසා ඒගොල්ලෝ අතර තියෙන කතාව කැලේ ගියා නම් කොමොල් ගියා නම් අරණිගත ගියා නම් මේ මිනිස්සයා එක්ක හරකෙක් මරලාදී පිටිපස්සෙන් පොලිසිය එනවා ඇති ඒක තමයි ගැටෙන්නේ නැත්තම් මොකද කියන්නේ පිටින්ද වැලේ පිටින් ලෝකේ කියට අනුනමයි දසම නමයි නමයක් මේ නගරේ තුක්කේ කරන්නේ අරමකට මේක නේද ඉන්නේ එදා වනගත වෙන්නේ ඌ වනසරේ හැදෙන්න හදා මුකලේ කියලා කතාවක් නෑ ඕගොල්ලොත් ඉනවහට ගෙදර ගියාම ඔච්චර තමයි ඒකටම තමයි පොර දාන්නේ. ඒක ඉතින් කායිවත් දෝෂයක් නෙවෙයි. හැබැයි ඇති. ඒතන යෝගාවචරය කිලේ කවුරුත් වකිඩිය වගේ එක පැත්තකින් කොහොම වරි කරන අපි වනගත වෙන්න ආදිනවා. ඊට පස්සේ ඒ වනගත වීම හිත කොච්චරක් අපිරිය කරනවද කිව්වොත්. කොච්චරක් ඒකට විරුද්ධව කතා කරනවද කිව්වොත් කියාගන්න බැරි දුකකටපත් වෙනවා. අර කාමභෝගී විදිහට අපිලා ඉස්සරහටපත් වෙනවා. බුදුහාමුදුරුවෝ ඉතරත් ලැජ්ජාවක්. අයිය වෙලා අක්ක වෙලා කැලේට යනවා. ගියාට පස්සේ එතන ගියාට පස්සේ කියනවා "ඒ අදාළ රූප ටික නෑ එතන. අදාළ සැප නෑ. අද මේ රුදු නිකන් හැදෙන කතෝල කරලා වගේ ඉන්න ගියාම කිසි නැතිවුත් නෑ. ඒ නිසා මේක ලබා ගන්න හිත පුදුමාකාර වංචකයක් ඇති කරනවා. ඒ නිසා මේ යෝගාවචරයට කොහොමද වඳින්න වටිනවා. මේ ශාස්ත්‍ර මූලදේ නෑ. සෙබලෙක් මෙයා. දැකපු නැති හටනක් ඕනෑම ඉලක්කයක් කියලා කාම භෝගින් කියන්නේ. නමුත් බුදු කෙනෙක් දන්නවා ගෝසානාචනමක් වෙන්නේ. මේ පාරට එන කවුරු හරි මේ කිම්බ පියවර කියන්න එපා. පිටර පස්සේ මේ ඇහි තියෙන මේ සාමාන්‍ය නොදැනීම කියන අවිද්‍යාව නෙවෙයි මිච්ඡා ප්‍රතිපත්‍ය විද්‍යාව කියලා මේ චපල ගති, වංචනික ගති, ෂටගති නිසා කිසිම යෝගාවචරයකට හිතා ගන්න අමාරුයි. අද බුදුහාමුදුරුවෝ කියපු මේ වචන ටික. යම් කිසි කෙනෙක් රාගය ප්‍රහීන නම් එහෙන් දැකලා ඇති වෙන රූප පිළිබඳ රාග ප්‍රහීන නම් එහෙන් දැකලා ඇති වෙන රූප පිළිබඳ ද්වේෂය ප්‍රහීන නම් එහෙන් දැකලා ඇති වෙච්ච රූප පිළිබඳව එහෙන් දැකියු රූප පිළිබඳව මෝහය ප්‍රහීන නම් නැති නැත්නම් නැති කරගන්න කියලා කියනකොට කවුරුත් කියනවා අපෝකට නම් මට කරන්න බෑ කියලා වෙන්නේ ඒක වෙන්න බෑ ඒ නිසා මොකදනේ මේ තාත්තා පාවා දෙනවා බලාපොරොත්තු සොම් කරගන්නවා ඒ මොකද අපිට හිතා ගන්න අමාරුයි මේ පුංචි දෙයක් දැක්කත් හිත මේ තරම් කෑදර වෙදිලා යනවනම් බරපතල මනබන්ධනීය දෙයක් දැක්කට පස්සේ කොච්චර අපි අසරණ වෙනවද අනාථ වෙනවද ඒ සමයේ බුදුහාමුදුරුවෝ මේ කියන ඇත්තේ අහතපාසිනමක් වෙන්නේදී අපි මේක දැන් කරන්න බෑ අපි ඒ නිසා ඕක මෛත්‍රී බුදුහාමුදුරුවෝ කියන්නේ කියලා ඔකට පසන්නවා. ඉතින් ගන්න මේක අභියෝගයක් කියලා ගන්නෑ මොකද අපි ඒ තරම් තමන් පිළිබඳව අවකක්ෂයෝ කරගෙන හීනමානකේ ඉන්නේ. ඒ තරම් මට මගේ හිත ඕන වුණත් රූපයක් පිළිබඳව ඉක්ම ගන්න ඕන වුණත් හිතේ කිසිම සහයෝගයක් නැති නිසා අපි අත්ේ කොසන පස්සේ පස්සේ තමයි යන්නේ. ඉතින් පස්සේ පස්සේ යන නිසා කරන ප්‍රයත්නය හත්තම් පටන් ගන්නකොට පරාදයි. සැකන පටන් ගන්න ඉස්සෙල්ලම පරාදයි. මොකද මේ කියන දේ නම් මේ මේ සංකර ලෝකේ එද මං හැදිච්ච වැඩිවිල කරගන්න බෑ කියන කතාව. ඒ නිසා මේ ධර්ම දේශනා කරන බලාපොරොත්තු වෙන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? එහෙම නැත්නම් මේ භාවනාවට බලාපොරොත්තු වෙන්නේ මොකද වෙන්න ඕනේ මොකද? මේ අර විදියට රාගයෙන් පිළිච්ච, ද්වේෂයෙන් පිළිච්ච, මෝහයෙන් පිළිච්ච වගේ හිතකින් පටන් ගත්ත මට මේ කියන රාග, ද්වේෂ, මෝහ නැති රහිතක් අතරමැද ප්‍රතිපදාවක් කියලා එකක් තියෙනවානේ. සියල සියක් රාගේ සහිතන ඉඳලා සියල සියක් රාගේ නැති තැනට යෑම මෝඩයා අසත්‍යමත් කෙනා ප්‍රමාදයට වැඩිච්ච එක හිතනවා ඒක පාරට සිද්ධ වෙනවා. ඒක වෙනකන් සදාන් ප්‍රකාශ කරන්න යන්නේ ඇස්සේ බය වෙවි ඉන්නවා. ඒ කියන මේ දාහනේ දෙනකොට මේක වෙයි. ඉතින් පිටලා පිටලා පිටලා දවසක සක්කාලේ පාට රාගෙති ඒක නැතිලා යයි. ද්වේෂේ නැතිලා යයි මොහ නැතිලා යයි. එතන වෙන කර්මමයිත්‍රි කටයුතු කරනකොට මේ රාගේ ද්වේෂේ මොහේ ඒක පාරටම නැතිලා යයි. එහෙනම් මේකට ආනුකූල ප්‍රතිපදාවක් සම්ප්‍රතිපදාවක් අවශ්‍ය වෙන්නේ. සර්වඥාන්සේගේ කියන සුවිශේෂී වටිනකම තමයි සංකේස් කෙනේ ධර්මණම් බණ අහලා මල්ලක තාන ඇහෙන් දැකිත රූප දැකලා රාගය උපදින ගතිය මේ මේ වෙලාවට තියෙනවා. ඇහෙන් දැකලා රූප දැකිත රූපයක් දැක්කට පස්සේ අප්‍රහීනෝ ද්වේෂය මේ මේ වෙලාවට මයි ළඟ තියෙනවා. ඒ වගේම දැක්ක දේ පිළිබඳ අන්දමත අන්දමන්ද ගතිය මෝහය මයිලක තියෙනවායි කියලා. ඒ දැනීම තමන් ළඟ රාගය තියෙනවා, ද්වේෂය තියෙනවා, මෝහය තියෙනවා, චක්කු විඤ්ඤාය රූප සම්බන්ධයෙන් කියලා දැනීම පුදුමාකාර වටිනාකමක් දෙනවා සබෝචනාංශය. ධර්ම නැත්තම් කොහොමක ප්‍රතිකාර කරන්න බෑ. ඒ නිසා තමන් ළඟ තියෙනවා මේ රාගය තියෙනවා, ද්වේෂය තියෙනවා, මෝහය තියෙනවා කියන එක භයානක රෝගයක රෝග නිර්ණය කරේ දෙයක්. නිසා යම් යෝගාවචරයේ අවංකව අහිංසකව කියනවා ඕ මේ මේ රූප දක්නට මට මනාපයි කියනවා. මේ මේ රූප දක්නට මට අමනාපය කියනවා. මේ වගේ රූප පිළිපදව මට එහෙම මේ කලෙයක් නැහැ. පරිච්ඡේද ඥානයක් නැහැ. තීක්ෂණ අවබෝධයක් නැහැ ඔක්කොම නිකන් කලවම් වෙලා කියන්නේ කියලා දන්නවනම් ඒක තමයි අර පළවෙනි එකේ වාක්‍ය ඛණ්ඩේ අපි අදහස් කරන්නේ. ඒක යෝගාවචරයේ නෙවෙයි නම් ඒක එයා ලැජ්ජාවට ගන්නවා. යෝගාවචරයේ වුණා ඉදිරි පියවරක් ඉදිරියට. එන්න මේක මුලින්ම හිතේ තැම්පත් කරගන්න ඕනේ. මය ළඟ රාගය තියෙනවා. මය ළඟ ද්වේෂය තියෙනවා. මය ළඟ මොහේ තියෙනවා කියන කතාව තමන්ටම හේතු සහිතව ආක්ටි සහිතව වැටහීම සදාචාරවාදියාට ලැජ්ජාවක් යෝගාවචරයට සන්තෝෂයි. මේක තමයි මේ ගමනේ පළවෙනිම වුත් වැදගත්ම වුත් මංගලවතරණය නැත්නම් ඒකත් බැදී. මේක නැති යෝගාවචරයේ මේ ස්වභාවය ඉන්නවා නම් එයාට කලින් මුලින්මලා ඒකට වතුර වැක්කලා වගේ මේ වැඩ පොලේ වැඩක් කරන්නේ නැහැ. ධනකතාවෙන් වැඩක් කරන්නේ නැහැ. ඒ වගේම යම් කිසි කෙනෙක් කියනවා ඔබ පිළිගනි ඔබ කරාවේ කියනවා ද්වේෂය කියන මොහේ කියන ගහන නැත්නම් විවේකාර 10ක් කියන එහෙම උගන්නන්න බෑ නේද? එහෙම මේ හරත්තක් කරනවා කියේ දක්ෂිල්ලක් නෙවෙයි දක්වනවා කියේ. දක්වනවා නෑ. ඒකයි බුදුහාමුදුරන්ගේ තියෙන මානව ගතිය දක්වනවා. ඒකල පෙන්නන ජාතක කලා 550 පිළිගලා. මෙන්න මේක බලපන් ආගේ මට තිබුණා ඇති. මේක බලපන් ද්වේෂය තිබුණා ඇති. මේක මොහේ තිබුණා ඇති. මේ උඹලා වගේම තමයි මමත් පටන් ගන්නකොට ආරම්භක දීසියි. තේහෙන අනුපාඩු කරගෙන තියෙන හැබැයි නම් ප්‍රසිද්ධ බුදු වුණාට පස්සේ ප්‍රසිද්ධිය කියන්නේ වසංගන්නේ නේද? එතන තියෙනවා පුදුමාකාර වටිනාකම. ඒ නිසාම ලවචනාන්තේ සඳහන් කරනවා. තථාගතප්ප වේහිසෝ භික්ඛවේ ධම්ම විනයෝ විවතෝ විරෝචති නපටිච්ඡම. අනිත් තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මය එයි කරන්න කරන්න බබල. වහනකොට පිළුණු වෙනවා කුණු බල ගන්න. අපි එදිනදා ජීවිතේ කොච්චරක් අපි ඇහෙන් දකින රූපේ නිසා අපිට රාගයක් ඇති වෙච්චාම ඒක වහන්න උත්සාහ කරනවා. ඇහෙන් දකින රූපයක් ඇති වෙච්චම අපේ ද්වේෂයක් ආව ගමන් අපි සදාචාරභාවයෙන් සදාචාර ත්‍රිධිකාරකේ නිවහලා. මේ දැකම දෙයකට හරියට කලෙයක් නැහැ. මට මේ දෙක වෙන් කළා කියන්න බෑ කියන කතාව හිලි කරන්නට කොච්චර බයද? කොච්චර ලැජ්ජිතයිද? ඒකට ඒකාකල් අපි යෝගාවචරය. ඒ තරම ඒ තරම ඒක අපි සූදානම් නැහැ මේ ලක්ෂණයට. සැපන සූදානම් වෙච්ච දවසේ විශේෂයෙන්ම සමාසවක භාවනා කරන සබ්බක්මචාරී මාසලා ඉදිරියට එහෙම නැත්නම් බුද්ධ ධර්ම උත්මයන් මාසලා ඉදිරියට හෙලි කිරීමෙන් තමයි දෙන අහිංසකම පේනවා. තමන්ගේ තියෙන නිහතමානීත්වය වෙනවා. මම හැදෙන්න ඕනකම පේනවා. ඒ නිසා ඒ ආරම්භයේදීම කියන මේ සුවචිකී කරගතිය නැති අය භාවනා කෙරෙපයි කියලා කියන්නේ නැහැ. තේරුම් කරලා දෙන්න ඕනේ මේ බේත අහන්නේ මේ විපස්සනා කියන එක අහන්නේ තමයි දැනගන්න ඕනේ. නමුත් මේ අනත් අප්‍රමාණ ප්‍රත්‍යක්ෂණය නැතර කෙනෙක්. අනත් ආලය තියෙනවා රූපලාගෙන කොටයි. මටත් කාගයට නම් ද්වේෂය ඇති වෙනවා රූප දකිනකොට මොහේ ඇති වෙනවා කියලා ඒක හෙලි කරලා කියන්නේ මේ කාටවත් හත වහන් දෙකින් කරලා උස්ටි කරලා දාන්නේ කියන්නේ නැහැ කියලා ගන්නෑ අදාළ කියන දැන් කරවාසේ ධර්ම සාකච්ඡාවසේ කියා ගන්න පුළුවන් ඒ පෞරුෂත්වය කද්දාවත් දෙන්න බෑ කියනකොට මොකද අපි ලෝකේ මේ ආගම විසින් අපට සදාචාරවාදයක් හඳුන්වනවා සදාචාරවාදී කියන්නේ තෝපෞකාරය. සදාචාරික අපායට වෙලා තියෙන්නේ. බිය සංසේ සන්තෝෂ කරපන්න නැත්නම් ඔබ ගොඩ යනක් නැහැ. නැත්නම් ආගමික නායක සන්තෝෂ කරපන්න. ඊගාලේ වහුදු සන්තෝෂ කරපන්න. නැත්නම් බෑ කියලා අපට මේ කවලා තියෙනදී ආගම විශ්ින් කරලා ඒක නා තමයි රාග ද්වේෂ මොහ හෙලි නොකර අසා ගන්න යනවා. නමුත් සර්වඥාන්සේගේ ආගම පිළිබඳ ධර්මයට කියෝ. ඒක දකින්න කෙනෙක් හොයාගන්න. ප්‍රකාශ කරන්නේ හොයාගන්න ඔයාලා කියලා කියන්නේ අද මේ මේ දකින්නට රාගය තියෙනවා මේ මේ දකින්න ද්වේෂය මේ මේ දකින්න මෝහය තියෙනවා කියලා අන්නේ ආරම්භක ශේෂය ඇත්තම විතරයි කුසල ඡන්දයක් පාරට නැති කරන්න ඕනේ කියන හැඟීමවත් පාරෙදී තමන්න කරාදී තියෙනවා ද්වේෂය තියෙනවා මෝහය තියෙනවා අපි කතා කරන්නේ චක්කු විඤ්ඤාණ රූප ඇහැරලා වෙන රූප ඕ මම මේ දෙදී කියනවා කියලා බාර ගන්නවා නම් ඊට පස්සේ එතන ඕන තරම් ක්‍රම සහ විදි කියන මොනම සාධනයකට විතර අපි සූත්‍ර පිටකේ තියෙන. එලි මම හිතන්නේ කියලාද මේ මූලික ඉඩම මේ දෙපළකට කරගත්තට පස්සේ අපි ඔක්කොම ඉන්නේ එක දැනක. අපි ඔක්කොම කියනවා රූප දකින්නකොට මනාපමනාප පහළ වෙන එක. ඒක බාර ගන්න. ඒ බාර ගැනීම කිසිසේත්ම හීනමානයක්වත් ලැජ්ජා වේසු කරන ආරගන්න මුදුන් ඉදිරියට. අපි බාහිරගෙන ධර්මයේ ඉදිරියට, අපි බාහිරගෙන සංඥා ඉදිරියට, අපි බාහිරගෙන සීලය ඉදිරියට. ආන්නේ විදිහට බාහිරගත්තා නම් ඉන් ඉදිරියට අපි ඒ ඒ නියතමානිකම ඒ බාහිරගත්ත ගතිය මේ රාගයේ ප්‍රහීනේ, ද්වේෂයේ ප්‍රහීනේ, මොහයේ ප්‍රහීනේද කොහොමද වැඩ කරන්නේ කියන තමයි යෝගාවචරය කියන්නේ. මූලික දේශය වශයෙන් බාහිරගන්නේ නැත්නම් එයා යෝගාවචරය කියන නමකට ගැලපෙන්නේ නැහැ. ඉතින් මේකදී මම හිතුවා කලිමුත් බොහෝ වෙලාවක පාවිච්චි කරපු ගැලපෙන සූත්‍රයක් සාධක සූත්‍රයක් සලායතන වර්ගෙම හිමාලෝකිත සූත්‍රය ඉදිරිපත් කරලා ඒ බාර ගන්න දෙනවා මම මේ දෙවිදී කරාර ද්වේෂ මොහ කියන කෙලෙසි බුදුන් ඉදිරියට බාර ගන්න පුළුවන් වෙනාට බුදුහමදෝ කෙලෙසියක ඉතිරි කෙලෙල්ලක් වගේ ඒ ඒ ටික ගලවන හැටි කියලා කියනවා. ගලවන හැටි කියලා දෙන්නේ මේ රාග ද්වේෂ මොහ තියාගෙන රාග ද්වේෂ මොහ තියෙන බව පිළිගන්න කැමැති සත්පුරුෂයා. ඒක ලොකු ධෛර්යයක් කරත් වෙනවා. ලොකු ආත්ම විශ්වාසයක් කරන් දෙනවා. ඔබ නොදැගෙන හිටියට මෙන්න මේ මේ தත්වලදී ඔබ ළඟ රාගය තිබිලා නැහැ. මේ මේ தත්ත්වෙදී ද්වේෂය තිබිලා නැහැ. මේ මේ தත්ත්වෙදී මොහය තිබිලා නැහැ. ඒ නිසා මේම අධ්‍යක්ෂින් වල කියන මේ රාග ද්වේෂ මොහ නැති தත්ත්වය බේම අත්දැකීම් වල කියන රාග ද්වේෂ මොහ ඇති සත්‍යයක් අතර සංසන්දනාත්මකව එකිනෙක ගැටලා ආශී ගන්න එකක් නෙකේ කරන්නේ. ළඟම වෙලාවක් තියෙනවා රාග ද්වේෂ මොහ නැහැ. පිට දන්නේ නැහැ. වෙලාවක් තියෙනවා රාග ද්වේෂ මොහ තියෙනවා. අපි ළමයට දන්නවා. ඒ තමත් තුළම තියෙන මේ මේ ගත කරන සාමාන්‍ය ජීවිතයේදී තමත් තුළ තියෙන මේ தত্ত্ব දෙක අරගෙන මේ தত্ত্ব දෙකෙන් නැති තත්ත්වයට අනුග්‍රහ වෙන විදිහට ආදේශ මොහ නැති තත්ත්වයට සප්ලාය කරන සලසන විදිහට ඒකට අනුයාත වෙන විදිහට හැදෙන්න උත්සාහ කරන්න. ඒකෝට තමන් තුළින්මයි නිදර්ශන ගන්න. තමන් තුළින්මයි ආදර්ශ ගන්න. බුදුචානන්සේ වෙහානීකට ක්‍රමවේදයෙන් පෙළඳ දීක විතරයි. ඉතින් ඒකට මේ මාළුත් පුත්තු සූත්‍රේ බොහොම හොඳ තොරතුරු රාශියක් අපේනවා. ඒව වෙන වෙන තැන් වල ඉස්තාවර කරලා සාහිත කරලා දේශනා කරලා තියෙනවා. මේ මාළුක්‍ය පුත්‍ර කියලා කියන්නේ වරිණට ගිහිල්ලා පැවිදිච්ච මිනිස්සු. පැවිදි වුණාට පස්සේ එන බුදුජානක ඉදිරියට ගිහිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම දැන් පැවිදි වුණා කල් ගිහිල්ලා මට සපෝට් බල බල හිට වෙලාවකුත් නෑ. පුත්පත් සේවලත් බෑ මම වයසයි. මේ සමන් පැත්තකට වෙලා අර භාවනා කරලා ජීවිත ගත කරන්න යන්නේ කම්මා කරලා අන්ත මනෝවිය කෙරෙකට කරගෙන කවටහන් දෙන්නේ කියලා. ඒතර බුදුජාණන් වහන්සේ කිනාට අහලා කරනවා කිනෝනේ මම මේ දෙන්න කියන කියලා කියන තේරම කියලා කිව්දී. ඔබ නාකියා එල්ල ඔබටම කියලා හැරක් ඉල්ලනවා. ඔබ නාකියා වරණ ඉලන්දාරි කොහොමද මට කරන්නේ? දීලා කියනකො මම මොකද්ද වෙන්නේ කියන්නේ. ජාලවන්නාසිකින් බම්මේ අටහත් පහත් බගෑවත්ත තාමත් ඉල්ලීම කරනවා ඒ විදි කරන්න එපා හඳුන්නේ මට සමාවෙන්න මං කැලේ ගිහලා බාහන කරන්නේ කියලා වගේ බලන්න. කීනොට බුදුරජාණන් වහන්සේ මේ මානවකත් ස්වාමීන් වහන්සේත් එක්ක දෙවසකට යනවා. උත්තර සාකච්ඡාවකට යනවා. අදහසු මාර්ගකට යනවා. මනංගන්නේ පටන් ගන්න ආරම්භක වාක්‍යෝ අපි මේ කලයතන සූත්‍ර කොටසෙන් පටන් ගන්නවා. මහලොකු පුත්‍රය මම ඔබ ප්‍රශ්නයක් අහනවා. චක්කේහි රූපයක් තියෙනවා. අදිත්තං අදිත්ත රූපං. ඔබ දැන් දකින්නුත් නැහැ, දැකලත් නැහැ. නපස්සී සත්‍ති නපස්සී යති නච හේතු නපස්සය පස්සති නච හේතු පස්සී යති. ඔබ බලන්නේ නැහැ, ඉස්සරහට බලන්න වෙන්නේ නැහැ. යම් චක්කු විඤ්ඤාණ රූපයක් තියෙනවා. ඇසින් දැකේ රූපයක්ම දැකලත් නැහැ, දැකෙන්නේ නැහැ. දැන් බලමිනුත් නෑ බලන්න වෙන්නේත් නෑ. අන්න එවැනි රූපයකින් රාගයක්වත් ප්‍රේමයක්වත් අනාපයක්වත් උඹට පහළ වෙන්න පුළුවන් කියලා. නේ නේ හේතු බන්ති. නේ හේතු බන්ති. ඒකේ ගානක් වෙන්නේ නෑ. රූප තිබුණාට කවදාවත් දැකලා නැත්නම් බලමුත් නැත්නම් දකිමුත් නැත්නම් මත්තර බලන්න වෙන්නේ නැත්නම් එහෙම දෙයක එහෙම දෙයකින් කාර්යමත් වෙන්නේ නැහැ. නිසා රූප තිබුණ පරිදි කාර්යමත් වෙන්නේ නැහැ. ඊවසේ කියන්නේ ශබ්ද වලට ගන්ධ වලට රස වලට පහස වලට සඳහන් කරලා සුවඳුරෝ මතක් කරලා දෙනවා. මේ රාග ද්වේෂ මොහ පහළ වෙන්නේ වර්තමාන මොහොතේ පමණයි. දැන් ලකිමින් රූපයක් තියෙනවා ඒකේ පහළ වෙන රාගකන විතරමයි බුදුහාමුදුරුවෝ අපිට බය වෙන්න කියන්නේ. දැනුවත් වෙන්න කියන්නේ දැකපු අතීත රූප ගැනවත් නැත්නම් අතීතවත් ආගෙනවත් හෝ අනාගතේ මට මෙහෙම මෙහෙම වෙයි කියලා බයක්වත් ගැනීම මෝඩයාගේ දේ මෝඩකම. යම් වෙලාවක තමයි රූපයක් බලමින් ඉන්නවනම් ඒකද තමයි දන්නවනම් ඊතරදීමක් වෙන රාග ද්වේෂ මොහ විතරයි ප්‍රහාණය කළ යුත්තේ. මේ දැක්කා දැකීමෙන් ඇතිවෙච්ච රාග ද්වේෂ මොහ ගැන දැන් පශ්චාත්තාපයට කියන්නේ අන්ධ පුතක් කරයි. අනාගතේ මට මේ මේ විදිහට වෙයි කියලා හිතාගෙන ඒකට බැවෙන කෙනාට කියන්නේ අන්ධ පු탁ජනයි කියලා. දැන් වර්තමානයේමයි රාගය ද්වේෂය පහළ වෙන මෙතනමයි. ආන්නේ ඒකට සැලකිලිමත් පියකේ මට කරලා තියෙන නිසා මේ තුන් කායම රාග ද්වේෂ නැති කරන එක නෙවෙයි. වර්තමාන නැති කරන එක විතරයි කියලා අහලා ඒ සඳහා කැසපට ගන්න ගන්න කරන්න. ඒ සඳහා මොනවද මේ කරන්න කියනවා? සුතවාරිය ශාවකෝ නැත්නම් කල්යාණ සත්පුරුෂය කියලා. අපි ගත්තොත් අපි රූප සම්බන්ධයෙන් රාග ද්වේෂ මොහ ගත්තොත් අපි කරපේවටත් ඇවිනවා. කරන්න වෙන්න තියෙනවටත් ඇවිනවා. වර්තමානයේ විතරයි උපදින්නේ කියන එක පිළිගන්න බැහැ නෑ. අපි සංඥා අපිට ආවේනික රාගය මගේ රාගය කියලා එකක් තියෙනවා. මත්තරත් දෙන්න තියෙනවා. එතන එතන එන රාගයක් ගැන නෙවෙයි අපි කතා කරන්නේ. අපි කියනවා රාග චරිත කියලා. ඉතින් මේක තමයි නුඹට අනුකූල කරන දෙය. රාග චරිත කියලා જાතියක් නෑ. මේ මොහොතේ පහළ වෙන රාගය තියෙනවා. ද්වේෂ චරිතක જાතියක් නෑ. ඒ පහළ වුණාම මොහොත පහළ වෙන මේ ද්වේෂය පහළ වෙන තියෙනවා. මොහ චරිත කියලා මොහය ඒ වෙලාව පහළ වෙනවා. මේ සමහර වල මතුවෙන රාගෙට කැමැත්තක් තියෙන කීකියා ඒකට රාගෙන්න තමයි ගත කරන්නේ. අන්න ඌට නම් ලේබල් එක වල ගමන්නේ රාගෙට. සමහර ද්වේෂයට කැමැති. ඒත් යාට ලේබල් එක වදිනවා ද්වේෂයට. සමහර අංජබල. කොහොමද කියලා කියන්නේ? මේ මොනවා බැලුවද සාවුතු ධර්මයක් නැහැ ලවණ දන්නේ නැහැ ආසාදේ වනවන ප්‍රසාද කියලා හිතන ප්‍රසාද ප්‍රසාද කියලා හිතන කතා කරන්නේ යම් කිසි ගුණයක් ඒකට මෝහචරිතය ඒකට මනාපේ කරන මෝහචරිතයම දානවා නමුත් චරිතයක් හදන තරම් මේ රාග ද්වේෂ මොහ දිගට යන එකක් නෙමෙයි ඒක නියම ලකින් බෑ නිකන් දක්වන ටිකටම රාගය තියෙනවා කොහොම හිතන්නේ රාගය කියන්නේ එතන හටගන්න එකක් කියලා පිළිගත්තම එයාට අපිට කියන්න පුළුවන් යෝගාවචරය නමුත් අපි අපේ ඇසුරු කරන කී දෙනෙකුට යා රාගචර්ය කූව හදන්න බෑ. නිකන් ද්වේෂිකය කූව හදන්න බෑ. මොකද මොහොජර්ය කියලා අපි නම් කරලා තියෙනවාද? අපි දැන් ටික පමයි මම නිකන් බණ කියනකොට ප්‍රභාකරන් පෙරලා දොස්ති විකල් මයිකී කරකට කියලා. අද වෙනවා සිංහල බුද්ධ ආගමන මියකට මොන මයිත්‍යති මේවා ද්වේෂ චරිතමයි කියලා ප්‍රභාකරන් එක ද්වේෂයත් එක්ක ඒක අටුවම් බහකට හිතක් නෑ වල තියෙන්නේ. අපිට කවදාකවත් හිතන්න බෑ මේ මිනිස්සෙක් උටත් ඕනනම් වෙනස් වෙන්න පුළුවන් අඟුලි මාල වෙනස් වෙනවා මීයා කාමෝ කාල මීයා කාවරේ සම්තුමා ප්‍රධාන බෙලක් මීයා පොඩි ඒ බුදුහාම ඉස්සරහට හැදුවනේ ආන්නේ වගේ තමන් ගැනවත් අනුකම්පා කරන්න දි කෙනාට ආයලම තියෙන මේ රාග ද්වේෂ මොහ එතන එතන හට ගන්නවා අල්ලගන්න උල ඉන්නකොටම අල්ලන්න පුළුවන් හේතුඵල ධර්මයක් කියලා තේරුම් ගන්න පුළුවන් කෙනාට විතරයි නිවන කියන්නේ. නිවන කියන්නේ මම කොට ගන්න බැරි කරන කාර්යයක්. කොට ගන්න බැරි කරන දෙයක්. කොට ගන්න බැරි කරන මොහොතක් යම් කෙනෙක් කියනවනම් ඒක තමයි අරතාපය වෙන්නේ. ඒක නම් අන්ධ පුතක් කියන්නේ. ඒ නිසා මාළක පුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝ සඳහන් කළා කියනවා. එයින් කණේ නාලේ දිවෙන් හිතේ. කායේ තියෙන මේ රාග ද්වේෂ මොහ වර්තමාන මොහොත ගැන විතරක්වත් බලගනි එච්චරයි. ඉතින් අහකට මේ මම දැන්නා කී මම මේ වේලාවේ කරලා තියෙනවා මගේ අතින් මේ වෙද තියෙනවා කියලා දේවල් නිකම් පැන්සලෙන් කියපේවා මකර ගැලකෙත් නකෝ වගේ කියලා දෙනකොටම මේ මාළෝක පුත්‍ර සාංශිත තේරෙනවා කියලා කියන්නේ. උච්චම කෙලස් කැපිල්ලක්ද කියලා හිතන්නේ. කන්දරාවක් කෙලෙස් යාමට මිනිස්සයා ගන්සෙන්සේ පුංචි සාකච්ඡාවකින් පුංචි දෙබසිකින් කරලා දෙනවා. ප්‍රමාණසින්ගේ පිළිගන්නවා නම් විචි දේ ගැන පශ්චාත්තාප වෙන්නත් එපා. වෙන්න තියෙන ගැන පශ්චාත්තාප වෙනවා. ඒකකොට වෙන්නේ උඹට කවදාකවත් වර්තමානට එන්න වෙන්නේ. මේ වර්තමානයේ එතන ඉඳගෙන රාගය, එතන එතන ද්වේෂය, එතන එතන මොහය ගැන පොඩ්ඩක් අපි දෙන්න කතා කරමුද කියලා ගන්නවා හරියට මේ තාලිකාවට පිටත කැටකට ගන්න. අරගෙන ඒ ගැන විතරක් ප්‍රශ්නයක්. ඒක පුළුවන් තරම් වර්තමානයේ කියන්නේ. කියලා ඒ එන රාගේ ඒ එන ද්වේෂේ ඒ එන මොහය ගැන විතරක් අපි කතා කරමු. නැත්නම් මේ අචේතනාවක දෙකේ සම්බන්ධයෙන් අල්ලෙපයි. මේකට එක පැත්තක් මම කැමති කිතු කරන්නේ. අපි හිතමු වර්තමානයේ හිතමු දැන් රූපයක් බලන්නේ. ඒ රූපය දිහා බලනකොට මම නම් පැහැදිලිව මම මේ රාගෙන් බලන්නේ කියලා. ඒ දැනීම කියනකොට අපි අතීත රාග නෙවෙයි වර්තමානයේ ගොජ දාන කිතුල රාගෙක ඉන්නේ කියලා හිතාගන්නවා. ඒ විලාවේ කනට මොන එහෙණයක් ඇහුවත් තරහ එන්නේ නැහැ මොන දේ ආවත් රාගයක් මතුවෙන්නේ නැහැ ඒ නිසා එහෙනම් රාගෙ මතුවෙන්නේ ඒකමත් වෙන්නේ කණේ කෙලෙස් කපාගෙන නාසයේ කෙලෙස් කපාගෙන දිවේ කෙලෙස් කපාගෙන කයේ කෙලෙස් කපාගෙන ඒ නිසා කවදා හරි කොයි මොහොතක හරි යම් කෙනෙක් දන්නවනම් අතීතයේ මම කතා කරන්නේ අනාගතයේ මේ කතා කරන්නේ වර්තමානයේ වර්තමානයේ චක්කුයේ ඕකයකට හිත ආපාතකට වෙලා එක්කම රාගය කියලා තියෙනවා. එක්කම ද්වේෂය කියලා තියෙනවා. අන්න ඒ වෙලාවේ කන නිවන් දැකලා. ඒ වෙලාවේ නාසය නිවන් දැකලා. ඒ වෙලාවේ දිව නිවන් දැකලා, කය නිවන් දැකලා මේක අපිට කරද තියෙන්නේ. මොකද ඒක කරගෙන එකයි ඉන්න පුළුවන්. ඒකට අපිට කියන්න පුළුවන්. අපි ඊගාව දේශනා විදිහට දානවා අපිට සාපේක්ෂව පාවිච්චි කරන්න පුළුවන්. ඇහි රාගය තියෙනවායි කියලා දන්නේ කනේ රාග දේශ ප්‍රහීනයි. නාසයේ රාග දේශ ප්‍රහීනයි. දිවේ රාග දේශ ප්‍රහීනයි. කයේ රාග දේශ ප්‍රහීනයි. හිතේ රාග දේශ ප්‍රහීනයි. ඒ නිසා ඇහි විතරයි රාග ද්වේෂ තියෙන්නේ මොහ තියෙනවනම් තියෙන්නේ කියලා දැන ගැනීමම කාලයේ වශයෙන් සාදේශයේ වශයෙන් පුදුමාකාර දුක් ගෙවන්න කියනවා. ඒක නිසා බුදුචානන් කියලා ප්‍රකාශ කරනවා භවුන්නම් වතසෝ භගවා සත්තානං දුක්ඛ අපහත්තා. මිනිස්සයා කියන්නේ ඇහි රාගය කියනකොට කනේ රාගය කියන පුළුවන් ද්වේෂය තියෙන පුළුවන් නාසයේ දිවේ කයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා මේ අනාගත ජීවිතයක් ගත කරනවා වර්තමාන රාගය කියන නිසා යනවා අතීතයේ තියෙනවා අනාගතයේ තියෙනවා කියලා මේ මනසක් කොඩේමක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ තියෙන හරියක් තියෙන වර්තමාන විතරයි. ඇහි තියෙනවා නම් ඒ වෙලාවේ කනට වාදේ ආවත් කන බාරගන්නෙත් නෑ රාග ද්වේෂ වෙන්නෙත් නෑ ප්‍රීණයි. නෑ. ඒකට මේ මනුස්සයාට ඇහි රාගේ තියෙනවායි කියලා දැනගත්ත පමණින්ම කාලේශා ද්වේෂ දේහය වශයෙන් කොච්චර සාන්තියක් කොච්චර කෙලස්කපීමක් වෙනවද කියනවනම් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්චාම බොහෝ ජනතාවගේ අනන්ත ප්‍රමාණ දුක්ඛයක් පුංචි ටිකට අඩු කළා. පෙර කරන්න පුළුවන් ටිකට අඩු කළා දේවා. අපි ඒකට බුදු කදාන කියන්නේ. ඒක තමයි 18 මියන් බුදු ආමරකට ගිහිල්ලා අච්චරන්නේ. අරහතරහතරහතරන් කිව්වද? ඒක හොඳයි පටන් ගන්නකොට ඒක හොඳයි. නමුත් ඒක දිගට කරගෙන යන කෙනා බුදු අදහනවා. බුදුහාමුදුරු කියපු දේ පරිශීලනයට ලක් කරලා බලනවා කියලා කියන්නේ. ඇහි රාගය තියෙනවා කියලා දන්නවනම් කරත් උන මොකදව ජීවු කරනවා. ඇහි රාගය තියෙනවා ඇහි ද්වේෂය නැහැ. ඇහි මොහේ නැහැ. කනේ රාග ද්වේෂ මොහ මොකක්ද? නාසයේ නැහැ, දිවේ නැහැ, කයේ නැහැ. ඒ නිසා ඇහි මගේ රාගය දැන් පහළ වෙන්නේ කියලා ඒක හරියටම කිරිගහට මොල් වැහිගෙන යනවා වගේ හරියට ඒක දන්නවනම් ඒක නර ලොකු සතුටක් වෙනවා. මම දන්න ප්‍රමාණය කාර්යය දැන් ඇහි තියෙනවා. ඒ තියෙන නිරාශී තනාගතේ මම නිදහස් වෙන්න පුළුවන් පොදු අදහරන. රූපකත් ගන්දලා පොලින් රූපේ විතර පස්සේ තියෙනවා. ඒකත් මම දන්නවා. නිතරම නෑ කියලා. මෙන්න මේ කාරණාව විශේෂයෙන්ම අධිකනාගත වශයෙන් මේ මාළුකෘත සංකල්ප තේරෙනවා. තේරුණාට පස්සේ මාළුකෘත ස්වාමීන් වහන්සේට ඇති වෙච්ච සතුටට උන්වහන්සේ බුදුහාමුදුරණ කියනවා ස්වාමීන් වහන්සේ දේශනා කරන්න ලද්දමට යමනාවට වැටුණා නම් මෙන්න මෙහිමයි මට වැටුනේ කියලා උන්වහන්සේ ගාථා බන්ධන 12ක් කරනවා එහෙන් රූප වල කෙලෙස් උපදින හැටි සහ එහෙන් රූප වල කෙලෙස් නූපදින හැටි ඊපස්සේ සද්දේ කනයි ඉන්ද්‍ර දිගට යනවා එතකොට යෝගාවචරයට මේකේ දුමාකාර සම්බන්ධයක් තියෙනවා ඒ කියන්නේ සතිය පිහිටවගෙන මේ වර්තමාන රාග ද්වේෂ මොහය තුනම තියෙන බෑ එකයි තියෙන්නේ. රාගයත් එක්ක ද්වේ මොහේ තියෙන පුරා මොහේ ද්වේෂයත් එක්ක මොහේ තියෙන පුරා රාගයත් එක්ක ද්වේෂය කියන්න බෑ. ආන්නේ වගේ සම්බන්ධතාවයක් කියදී තමන් දන්නවා මගේ හිතේ දැන් තියෙන රාගය කියලා. ඒ දැනීම හරහා එයාට නොදැනීම හරහා සීකනාලක වශයෙන් දේහී වශයෙන් විශාල ගුණයක් එන කියන එක අඩු කරලා අකින් කරන්න පුළුවන් තරමට පුංචි කරලා පෙන්නනවා ඉලපතක් දැම්ම ඉහලා පුර පුර අතර දෙනවා දැන් කරපක්. ඉලකට ගන්න බෑ. ඉලකට මහ ලොකු ගොනුවක්. කුරක් දුන්නා පස්සේ කරනවා. ඒ කියන්නේ හලාගාන කුංජරෝ. එතකොට බටගාලක් අපිට ගියාට පස්සේ ඒක ඇතාට වැඩි ලොකුයි. නමුත් ඇතා ඒකකට ගහ ගන්න පටන් අරගත්තොත් බටගහ පිනා හිටුණාගේ ඒක ඇතාට ප්‍රශ්නයක් නෑ. ලන්දන වෙනකොට නම් බයයි. ඇතාට වැඩි ලොකුයි. ඒ වගේ හරියට භාවනා කරන එක නම් මගේ මානසිකාරය යොදන්න ඕනේ. ඒක නැත්නම් මම එල්ල වෙන්න ඕනේ. මෙන්න මෙතෙන්ටයි කියලා දන්නවනම් සතිය යුක්ත අනේකනාට අතියුක්තෝ අනේකනාට මොන කෙලෙසක් අරපොනේ. ඒක ලඟට දැක්කොත් සතිය නැතුව ගියොත් අතිකනාටද පටලවා ගත්තොත් අනදිවලා ඒ කය හන දෙයම එකයි කියලා හිතාගත්තොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. මේක වෙන් කරගත්තා පස්සේ කඩන හැටි නැත්නම් කැඩෙන හැටි මහලොකපත ස්වාමීන් වහන්සේගේ ගාථා වන්දනය කොච්චර වටිනවද කියනවා සර්වචනාංශේ සර්වචනාංශගේ ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා එතකොට අපි ගණන් ගන්නනේ මහලොකපත ස්වාමීන් වහන්සේ අයන කෙරෙන්නේ ගණන් ගන්නෑ යාශිතක බුද්ධ වචනයක් පාඩපත් කරනවා ඒක හොඳට අපිට සතියේ යුක්තව සක්මන් කරනකොට සතියේ යුක්ත භාවනා කරනකොට මේ කොටස් අපිට හදා ගන්න පුළුවන් ඒකයි මම හිතුවේ කිරෝ කිරෝ කිරෝ කොම සූත්‍රයේ මේ ඇහැ සම්බන්ධ මේ ජවනිකාවට ආලෝකිත ස්වාමීන් වහන්සේ දෙන මේ ආදර්ශය අපි කිට්ටු කරගන්න හැටි. රූපං දිස්වා සති මුත්තා. නා දෙනවා කෙරේ සුබදින හැටි. අනෙක් රූපයක් තකින හැබැයි සත්‍ය ගැන දන්නේ නැහැ. කියන්නේ සත්‍යමත් වෙලා නැහැ. එතනකම් සත්‍යමත් වෙන්න ඉන්නවතාව නෙමෙයි කතා කරන්නේ. මුත්තා සති කියලා කියන්නේ මොඩලෙ සත්‍යය. සතිය කියුණු කරගන්නේ. හතිය සූක්ෂම වෙලා හතිය තනක් ඇවිල්ලා නැහැ මුත්තසති යුතු රූප විශ්වාසති මුත්ත පිරිමිත්තක් මන්නේ කරවති යායේ රූපේ දකින්නකොටම ඒ රූපේ නිසා අතීතනාගත වශයෙන් කල්පනා කරලා හා මේක දැක්කා හොඳයි උදේ පාන්දරම ගමනක් යනකොට යාර කෙනෙක් පසු කරයක් කරගෙන ඉන්නවා දැක්කොත් ගමන සාර්ථකයි ඒ ගෑණියලා කියන්නේ නැහැ කලිය දකින්නෙත් නැහැ රූපෙ මිත්‍ර තමයි දකින්නේ ආ ඉතින් හිතාගෙන ඉන්නවා අදී. දැන් ඊට පස්සේ ටිකට ටිකට ටිකට අර දැකපු නිමිත්ත මනසිකාරය කරා. බැරි වෙලා ඕනිච්චික් කරගෙන නැද්දකින් කියලා උඩ බලන. ආකිරිත පාර අර ගන්න නම් ඒක අසුබ නිමිත්ත. අසුබ කල කරන කවුරුද ආවම ඉතින් සමාජ කල්ලි දීලා කෙනෙක් දානවා ඒ වෙලේට. අසුබ ලැබෙන්නේ කරගෙන ඉන්න ඉස්සරහට මේ මඟුල් ගාවලිය. ඒ ඒ කියන්නේ අපි නිමිත්ත ගන්නවා අපි ආතුර වෙච්ච හිතකින් ගන්න බෑ. සත්‍යයේ නෙවෙයි සාර්ථක සිද්ධෝ මේකේ ගැන බැඳීමකින් ඉතින් විඳවනවා. මේ අද දවසේ නම් ගමන කොහොමද සාර්ථකයි? මොකද ඉස්සරහට අපිට සුබ නිමිත්තක් දැක්කයි කියලා අපි දැකපු නිමිත්ත රාග රත්තව වේද විඳින විඳිනවා. එතකොට ඒකට බැස ගන්නවා මේ මගේ වාසනාවට හොඳ වෙලාවට කියලා ඒ දැකපු නිමිත්තට රිංග ගන්න. ඒකට තමයි මම කියාගන්නේ. ඒක මගේ කියාගන්නේ. ඒක මගේ ආත්මික කරගන්න. තනස අජෝසතිට සිර බැස ගැනීමක් කරනවා. ඒක නරක එකක් වුණා නම් මටයි මේ හානිය කෙරුවේ මයි හසුරුකමට කෙරුවේ කියලා මිසුරුකමට හසුරුකමට අර දැකපු දේ නිමිත්තකට දාගෙන ඒ නිමිත්ත දිගින් දිගට දිගින් දිගට ඉති ප්‍රපංච කරනවා පස්ස වඩති වේදනා ඉතින් අර හොඳ නිමිත්තක් කියලා ගත්තොත් සුඛ වේදනා වැඩෙනවා ඒක නරක නිමිත්තක් කියලා ගත්තොත් දුක් වේදනා වැඩෙනවා ඉතින් ඒ නිමිත්තේ හිත ඇලී පවතින සාකල් රූපෙන් දැන් ගිහිල්ලා. ඒ චිත්තක්ෂණය ඇවිහිල්ලා. නමුත් අර හිත කතන්දර වදන. හිත දිගින් දිගටම ප්‍රපංච කරනවා. හිත දිගින් දිගටම පටලැවෙනවා කියලා කියන්නේ. පටලැවිලා ගත කරනවා. අනේකා රූප සම්භව. ඉතින් ඒකෙන් දිගින් දිගට හිතා ගන්නවා. සලසුම් හදනවා දැක පිට දිගේ. දිගින් දිගට සලසුම් හදාගෙන යනවා. එයා දන්නේ නැහැ මේ ගමනක් යන්නේ හිතේ. ගමන කරන ගමන් කපුල් දෙක. නමුත් දැන් ඇයි වැඩ කරලා තියෙන්නේ? ඇහෙන් ආපු සංඥාවක් තමයි මේ නැවත අපහපා කකටක යන්නේ කියන එක දන්නේ. ඒක දිගේ සෙල්සම් අදාලා අධිකාර උපසම්භව. අභිචාත විශේෂාච විහෙකාච චිත්තමසූපහඤ්ඤති. ඒ ආසාව ඇති වෙන ධර්මතම බැරි ලෝභයේ නතු කර. නරක අපරක් දැක්කම ද්වේෂයට හිත දීලා හිත දිගටම තියෙන්නේ එක්ක රාගයෙන් අතුර වෙලා එක්ක ද්වේෂයෙන් මත් වෙලා ඒ නිසා මෙහා දුක්ඛන්දරාවක් මවා ගන්නවා මේ ගමන යන ඉස්සෙල්ලා කොහොමඩක්වත් ගමනට අදාළ වැඩක් නෙවෙයි මේ වෙලාවට. ගමනට යනකොට ඉස්සරහට ගලපු නිමිත්ත අල්ලගෙන ගමනක් පැත්තකට දාලා පයෙන් කළ යුතු දේ තිබියදී ඇහැට රෝහිත නිසා අනේකා රූප සම්භව විවිධ විවිධ දේවල් කල්පනා කරගෙන මේක ඇති කරගන්න මේ දුක් පිළිම නිසා යන්නවලින් පුළුවන් කරන්නේ ඇති. යට නිවනක් නැහැ මොකද මේ සිද්ධියේදී කිසිම සත්‍යයක් පාවිච්චි කරලා නැහැ දැකපු දේකට පිළිගත් නිමිත්ත මත කතාව යන්නේ ඊට පස්සේ ආසු වෙච්ච හිතකින් යුක්තව මේකට අති අතබ්දවලට ඒක තමයි සාමාන්‍ය අපි ඔය හසුපත්තානේ කරන්නේ ඉස්සෙල්ලා අපි කාටත් සිද්ධලා තිබුණේ ඊට පස්සේ අපි හිතමු සතිය වඩන්න පටන් අර අර කියන එකේ ආධිනව දැකලා හෝ මොනම හේතුන් හෝ නැත්නම් බුදු ආමර දැකලා හෝ ධර්මය අහලා හෝ පරන්න පටන් ගන්නතුගේ ආ දන්නවා මම මේ ගමනක් යනකොට ඔය රූප රාජ්‍යණය කළ යුතු දෙයක් නෙවෙයි මට බලන්න තියෙන්නේ සබර සබන පියවරයි එවනම් ගමනින් හිත පිට යන්නේ නැතු යන ධර්මයට ගමන සාර්ථක වෙනවා අය පැකිලා වැටෙන්නේ නැති එක තමයි මම බලා ගන්න ඕනේ ඒක නිසා නසෝ රාජ්‍ය ස්වરૂපේසු රූපං විස්ම පටිසතෝ. ඒ පයෙන් හිත ගැලවිලා රූපෙට හිත ගියා. එයා දන්නවා මගේ හිත දැන් සතිය නෑ. මගේ හිත පයේ නෑ කියලා දන්නවා. ඒකට ගොඩාක් කල භාවනා කරලා කරලා කරලා කරලා එන්නත් උත්සාහ කරලා කරලා කරලා වැරදිලා වැරදිලා වැරදිලා මේ ගමන් මම කලිකේ මම මගේ මගේ අවධානය මට හිතසුව පිණිස නම් ගමනේ කියනවා ඒ වෙනකොට රූප බලමින් වදස්සහන වර්ගී කියෝ අපි අවධානය සම්පූර්ණ නොමග යෑම නිසා අපිට අනසෝසී දෙන තීනීද වැඩි කියන එක මම අහලා තියෙනවා. ඒක නෑ ඇඟීමකුත් තියෙනවා. ඒ ඇඟීමකින් එකක් නෙවෙයි ගොඩක් භාවනා කරගෙන එක. විනත් චිත්තෝ වේදිතිය අරහන හිත පැහැරගත්තා මේ රූපේ. නමුත් මම අභිරමණය කරන්න යන්නේ. මොකද මගේ හිත ගන්න ඕනේ පයටයි. ආයි මගේ හිත තියෙනවනේ ප්‍රධාන දෙයයි සංසනාජෝස සිත තියා ගන්නවා මේ දැකපු රූපය ගමන යනකොට දැකපු රූපේට වැද ගන්න නරකයි වචන කතා කරන්න නරකයි අභිවර්ණය කරන්න නරකයි මේක බුදුදානවාසික වචෙන් කියන්නේ නිමිති ගන්න නරකයි ව්‍යංජන අනුව්‍යංජන බලන්න නරකයි අංග ප්‍රත්‍යංගල බලන්න නරකයි බලන්න බලන්න බලන්න හිත ගමිකයාගේ හිත බලන්නේ පාඩමක් කරනවා එතකොට මහතෝණ වගේ තමයි කඳ ඉස්සරහට දෙපට ඔළුව පිටපතට තියෙන්නේ. ඉතින් ඒක නිසා යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි කතාව. ඕනම කෙනෙක්. මේ වැඩ දෙක තුනක් එකට ඒ කරන්නේ ගියාම මහතෝණ ඉදිරියට කරපොලන් පැත්ත තිබ්බෝලි තමයි වැඩ කඳ තිබුණට ඔළුව නැහැ. ඒකට අපි කියනවා මෙහෙම කතාවක්. පැවිදි කරනවානේ ඊයේ පැතිර කොටස් කියන කඳ පැවිදි වුණාට තාම හිත පැවිදිලා නැහැ. තාම ඊයේ හල්වදී. ඒක ඇඟරන් කට්ට ගාලා තියෙන සුරක් අතලා තියෙන කහලා සුද කියනවා. කය හිත තන්නේ කර ගියා අල්පි. අනේ ජීවිතේ මට උදවල මතකයි. දැන් මම පැවිදිලා 88 දැන් අවුරුදු 28ක් විතර වෙනවා. හීනෙන් තාම මම දකින්නේ කොල්ලෙක් කොටවල් සමක් කරගෙන ඉන්නවා. දැක්කවාසේ වස්සීලියාවක් කියනවා මට. දෙවිල්ලජාව බාර ගන්නද නැද්ද කියන්න තමයි. එක්ක මේ පන්ති ආවරේ ඉන්නවා ෂර්ට් එකක් අඳින්නේ. කල්තු විතරයි. ඒ වෙනද ෂර්ට් එක කරේ නොකල්ම නැහැ. ජීවිතේ ගාලා පොඩ්ඩක් ඉඳන් ටීචර් එනවා කල්තුවක් ඇත්තෙත් නැහැ. ඉතින් මේකට මොකක්ද පිටපැත්තකින් විහිළුවකුත් මට තේරෙනවා. මට තේරෙනවා අවුරුදු 27ක් මේ ජීවිතේ හිටියට තාම අර අර විචිත්‍ර මතක හිතින් ගිලිලා නැහැ. හිත බැරිලා නැහැ. උසාහ කොට ගන්න කාර්යය. තුමාට දැන් වාසනාවක් නැහැ. ඉතින් පාවිච්චි කරලා. පස්සේ ගන්න මේ හීනෙන් වෙලා තියෙනවා. ඉතින් කොච්චරක් දවල් හීන දකින්නද කොච්චරක් ඇහි දකින්නද දකින්න දේ මොනවා වුණත් ඒකෙන් ගන්න නිමිත්ත අරගෙන තමයි අපි මේ කතාව රොඩනගන්නේ. ඒකකින් දිගින් දිගට දිගින් දිගට යනවා. ඒ වෙනුවට කල යුක්ත මොකද්ද කියන කවි දන්නේ නැහැ. එහෙම දැනගත්තට පස්සේ ඒක අරසාව පිසුදු ගෙනින් ඕනේ තැන්නේ අර ප්‍රධාන කර්මස්ථානයේ කියන එක. එතන ශේණයක් අපි දන්නේ නැහැ. ඒ කියන්නේ අසරණ බව දැනගත්තා පස්සේ හිත විචිත් වෙනවා, ලැජ්ජාකටපත් වෙනවා, විචාරාංගයටපත් වෙනවා. සතියින් එක නහිත පිට ගියාට ඒ වෙලාවේදී ගෙනල්ලා තියන්න ඕනේ තැන දන්නවනේ. තමන්ගේ නිමිත්ත දන්නවනේ. ආරක්ෂක භූමිය දන්නවනේ. මෙන්න මේ ආරක්ෂක භූමිය තමයි ආරක්ෂාව කියලා අපිට කියන්නේ. නිසා හිත පිට ගියා. එයා පිට ගිය අරමුණ વિશે දෙවෙනි අරමුණ વિશે යන්ජනාට යන්ජන අංග ප්‍රත්‍යංග නිමිති කරන්න යන්නේ නේ. එරගත්ත ගමන් නැවතත් හිත ප්‍රධාන කර්මස්ථානය ගමිතේ යන මාර්ගය ගැන කියවනම් ඇයි හිත තැම්පත් කරන්න ඕනේ බව පිළිබඳ යාට හැඟීමක් තියෙනවා. එතකොට හිත පිට කියලා තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස විශේෂයි. යෙල්ල යන්න යන්න බැලුවොත්, අංගප්‍රත්‍ය යන්න බැලුවොත් අමාරු වෙනවා. නෝපන්කලේ ස්වාශය අපබදින පටන් ගන්නවා. නැවත හිත තමන්ගේ ආරක්ෂ භූමියට ගෙනත් යනවා නම් ඒක බුදුන් වෙනවා ඒක අපයාට. ධර්ම වෙනවා යාට. සංඝයා වෙනවා ඒක. සීලේ බාරපත් වෙනවා. ඒ නිසා හිත පිට ගිය වෙලාවක යෝගාවචරයේ පැත්තෙන් බලනකොට මගේ විල දෙන රූපයකට, අබ්දයකට, අන්දයකට, අපේකට, පහකට කියලා දැනගත්තට එයා දන්නවනම් ඒක අනාරක්ෂිතයි. අගෝචර භූමිය. යාවේ පියවරුම නෙවෙයි. එන්න බුදුහාමුදුරේ පියවරුම තියෙනවා. බුදුහාමුදුරට අරමුණක් තියෙනවා. අරමුණට ආපු ගමන් අනාරක්ෂිත බව නැසව ආශාවක් ලැබෙනවා. නාටකරණයක් තියෙනවා. කියලා යෝගාවචරයට කියනවා ඒ වෙනුවට ක්ෂේමයක් අශෝකං විරජං හේම ශෝක නොකරන රජස්නති ക്ഷേම භූමියක් තියෙනවා. ඒක තමයි අපි උපයලා තියෙන්නේ. ඒක උපයපෙක නෙවෙයි හිත පිට යනවා. පිට ගිය ගමන් ගන්න දැන් ඉන්නේ මම උදාර කරපතන. හිත පිට ගිහලා දැන් අභිරමණය කරන්නේ. මේ අභිරමණය නොකිරීම තමයි බයලජ්‍ය දෙකේ ඊටම සූක්ෂමම නැත්ත. ඕනම් පිට ගියේක ඒක අභිරමණය කරන්න පුළුවන්. ඒකත් ඒ වෙලාවේදී සීයේ අනුව නැවත මූල කර්මස්ථානය යන්න පුළුවන්. ඒකට නැවත හිත අරමුණට මෙමීමට ආරක්ෂක භූමියට මෙමීමට කර්මස්ථාන පැමිණීමට නිවස බලා ආපහු වෙන ගමන කියලා කියනවා. සතිය උපත්තාන සුත්‍ය ස්පත්තාන සතිය නැවත ඉනල ආරමුණට පැමිණෙන ගතිය අපි කවදා හරි දැක්කොත් භාවනා ජීවිතේක මගේ හිත පිට ගියා ඊගව මම දැනගත අනාර්ථ බව ඊගව මම දැනගත ඒක අසරණ බව මගේ හිත ඉබේම ආපහු තලන් ඉන්න මූල කර්මස්ථානට ආවයි කියලා කියනවනම් ඒක තමයි අපි මේ මුළු භාවනා ජීවිතේම උපිට තියෙන ප්‍රධානම ආරක්ෂාව ප්‍රධානම බයලජ්ජා ඒ නිසා එයා පිට යන කාර්යයක් පාස උත්සාහ කරනවා ඒ ගිය පිටරට හේතු වෙච්ච අරමුණ නිමිති කරන්නේ නැහැ, ව්‍යංජන කරන්නේ නැහැ, අනුව්‍යංජන කරන්නේ නැහැ, අභිරමණය කරන්නේ නැහැ. ඒ වෙනුවට තමයි අර මූල කර්මස්ථානට අරමුණට හිත ගන්න උත්සාහ කරනවා. ඒ නිසා මේ මනුස්සකතු සාධ කියනවා හිත රූපයට පැහැරගෙන ගියත් පැහැරගත්තත් ඒක අභිරමණය නොකර සිටීම. ඒකට රිංග නොගිනීම. ඒක පිළිබඳ කතා නොකර සිටීම තමයි යෝගාවචරය කරන අනුග්‍රහය නැවත හිත ආරක්ෂක භූමියේ තියෙන. ඒ නිසා තච්ච නාජ්ජෝස සිත්ති. තථා යතස්ස පස්සතෝ රූපං සීවතෝ ചാපි වේදන. මේස රූපත් දකින්නවා. ඒ රූපේ මනාගමනාපය දන්නවා. නමුත් කවදාකවත් අභිරමණය කරන්නේ නැහැ. මේක මම දන්නේ නැවත නැවත කිව්වොත් තේරුම් ගන්න පුළුවන් වේද කියලා. මම කලින්ම සැලසුම් කරගන්නවා මම සක්මනේ මගේ මගේ ආරක්ෂක කෝමේ තමයි මම දාන්නේ. අපි ගිය පාර හිලිත් අන්නකොට රොබින් කුරුල්ල ගැන කතා කරා. සක්මන් කරන්නේ කෙලවරේ ඇවි හැරෙනකොට කුරුල්ලෙන් දානවා. එතකොට ගමන් ඒක පුරුදු කර යෝගාස්තය මම ඉන්නෝනේ නම් කාය ප්‍රකාරයි. හැබැයි මොකකින් හරි තේරෙනවා දැන් කයේ නෙවෙයි හිත තියෙන්නේ ඇහි. රූප ධර්මයෙන් ඉන්නේ. ඉතින් මෙන්න මේ බව රූපයක් දැකීමෙන් ඉන්නකොටම යම් කිසි කෙනෙකුට උනා නම් අප දක්වන්නට වැස්ස රූප බලන්න නෙවෙයි. රූප බැලීම දීකෝමේ ඒකේ තියෙන සකල ගතියට, ඉතේ වංචනික ගතියට, ඉතේ ෂට ගතියට. දැන් මම දන්නවා මේ ඉන්නේ අගෝචර තැනක. අනවශ්‍ය තැනක. අනවශ්‍ය තැනක. ඒ වෙනුවට මට පිනට බුදුහාමුදුරු කෙනෙක් කරපු ගන්නට ආර්ථික තැන මන් දන්නවා. නාටක කරන තැන දන්නවා. ගන්න පය. කියලා තාම පයට ඇවිල්ලා නැති වුණත් තාම ඉන්නේ රූපේ වුණත් එමුච පුදුම ආර්ශාවක් ඇති. අනනවා ඉන්නේ අනාරක්ෂිත තැනක වෙන්නේ ආර්ථික මේකයි කියලා දන්නකම් කිලස් කපන කොහොමද කපන්නේ අනුපන්නානම් භාවකානම් අකුසලානම් ධම්මානම් නෝපාදාය චක්කඤ්ඤණීහි වායමති විරිය ආරවති චිත්තපක්කනාති පදාති. මේ හිත පිට ගිහිල්ලා රූපයක් දැකලා අභිරමණය කරමින් ඉන්න වෙලාවේ යාට සත්‍ය මතක් කරගෙන මේ අනාරක්ෂිත තැනක. විඤ්ඤා අසන්න තැනක කියලා. එතකොට යායේ බලන රූපේ ව්‍යංජන ව්‍යංජන නොගැනීම හරහා බලන රූපේ නිමිති නොගැනීම හරහා මතුවෙන්න ඉඩ තියෙන කෙලෙස් තාම මතුවෙච්චි නැති කෙලෙස් නොඉපදෙවීම පිණිස නැවතත් ආරක්ෂක භූමියට හිත ගේනවා. නැවත ආරක්ෂක භූමිය කියන්නේ මෙතන අයත හිත ගේනවා. අන්න ඒ දැනුම බුදුහාමුදුරුවෝ කියලා දෙන එක මේ කරලා දෙන එකක් නෙවෙයි කියලා දෙනවා විතරයි. එතකොට මේ යෝගාවචරයට පුළුවන් නම් හිත පිට ගිහිල්ලා තියෙද්දිම පස්සත්තර වෙන්නත් එපා. සහප කරගන්න යන්නත් එපා. මට කොච්චර දුරට කොච්චර ඉක්මනට නැවතත් මූල කර්මස්ථානයේ ඉන්න පුළුවන් කියලා බැලුවොත් ලෝකේ ඉන්න හැම මිනිස්සෙකුටම සමාන අවස්ථාවක් තියෙනවා. පැටලිච්ච තැන ඉඳලා හරිතනට එන්න ඔක්කොටම සමාන අවස්ථාවක් තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් නොබන්න උසල් රාශියක් උපදිනවා. ඒක ක්‍රියාත්මක වෙච්ච දවසේ ආතේරු කරනවා කුසල් අකුසල් උපදින ප්‍රාස්තාවරණයේ තිබුණත් නොඋපදවාගෙන හිතක් පිරිසුදු කරන්න හැටි මේකට කියන්නේ තව අහෝසි කරනවා. ඒකට කීයති. වෙන්න තියෙන අකුසල නොවි සිද්ධ වෙලා යනවා. නොපචියති වැඩ කරන්නේ නැහැ. ඒ වගේ සෝචති සතෝ මෙන්න මේක තමයි සතියේ උත්කෘෂ්ඨ දර්ශනය. මේක බොහොම ලස්සනට ඒ ගුරුන් ප්‍රතිසංශය දාලා පෙන්නනවා. ඒක ඒක කියනකොට මේ මේකටම තව පැතිකඩක් පේනවා. දැන් ඔබ දෙනකොට මම හිතන්නේ ඒක දියව ගන්න පුළුවන් වෙයි, තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ රූපේ බලන්නේ ඉස්සල්ලා හිත තිබුණ කයේ නම් රූප බැලුවට පස්සේ කයේ නම් රූප බැලීමෙන් අපසල් වෙලා නැහැ. රූප බලන්නේ ඉස්සල්ලා සතිය නම් රූප බැලුවට පස්සේ සතිය නම් ඒ අතරමැද කැලේ පවු අහෝසිනවා. මේක තමයි අපේ ආරම්භක අයනවායන කියමනේ. පවු අහෝසිකම් කරනවා. එතනකම් අපි සමාදාන වෙන්න අකුසල සමාදානයට පුත්‍ත්‍යඥය පුතුම දැසෙන්නේ. වැරදිච්ච ගැන, පරිදිච්ච ගැන, අල්ලපු විතර මනුස්සයගේ වැරදිච්ච ගැන පශ්චාත්තාපෙලා පව කරගන්න જાතියක් නෙමෙයි. විශේෂයෙන්ම සිංහලයා. මේ රටේ කිවිසන් අල්ලපු විතර මිනිහලා අදවලා ගියත්, පැල්ලා ගියත් උඹලු කවක දන්නේ. ඒ මිනිහට වැඩක් නැහැ. අද පස්තරේ දාන්න මේ ඉන්නසගේ දෙත්තේ මත ගිනියන්නේ. ඒ තමන්ගේ ඉන්නකම් දැකලු ඒ යාබදව දින අනිකලක් ගිනියන්නේ. ඊට පස්සේ මෙයා ප්‍රයිවට් ගේට් එකට කියලා මේ මිනිස්සුයිල ගින්දර ගිහලා පොලිසියත් ඇවිල්ලා. අර මිනිස්සු ගෙදරින් වැඩලා වෙනකොට ඒ ගෙදර පොලිස් කාරයෝ ප්‍රයිවට් ගේට් එකයි ඉන්නවා. නූට කෙනෙක් කියන්නේ. ඊට පස්සේ මේ හොයලා බලනකොට කවුද ආගෙන කවුරු පොලිසිය දුනාල්ල බැරි මිනිස්සු තව දෙනෙක් තියෙනවා මං ගිහින් ඉන්නේ ඉස්සත්තා. මොකද තමයි පොලිසිය ගිහින්. මොකද තමයි ගිනිනෝ නම් දාලා ගිහින්. වෙන මොනවද? අපි වැටෙන පොලිසිය නොකියුවොත් නම් ඒක නිසා සිද්ධි වුණා. අපි කියන ගහගන්න තු ඒක කක්කකට ගමන්නේ ඒක වෙනම කතාවක් ගහගත්තාම ලිම අදුවේ කියන කක්ක තමයි ඒක වැඩි කියනවා. ඒකට වෙනම වෙලෙ ගහගන්න නැතුව කක්ක කරන්න කියනවා. වෙන ශිෂ්ටාචාරය. ගහගන්න අන්කටේ මොන හැවදම ගෑවට පස්සේ කාලේ කක්ක නැත්තේ. වේදනාව කක්ක තියෙනවා බුදුරජාණන් කියන්නේ රූපන් අක්ෂර නොවේද වීම සඳහා චක්ක විඤ්ඤාණය රූපය උඹ පිටකටලා ගත්තට ඔබ දන්නවා නම් මම ඉන්ඩෝනේ කාය විඤ්ඤාණි හිත ගියා පස්සට වෙන්නවා ඒ මම ඉන්න උකුරු දැනගෙන උරු දැනක අනාරක්ෂිත තක බව දැනගන්න තරම් සතියක් තියෙනවා නම් සදාචාරවාදියා විතර පශ්චාත්තාප වෙනවා යෝගාවචර සතුට වෙනවා මම නැවතත් කියනවා මම ඉන්නේ අනතුරුදායක තැනක අපි ඉන්නේ අනාරක්ෂිත තැනක. ඒ ආරක්ෂිත තැන තියෙනවා. සතිය මේ දෙක පෙරලා දෙනවා නම් මොනවට මම බුදුහාමුදුරු කියලා කියන්නේ. උන්නෝකට අනන්ත ධර්මයි කියලා කියන්නේ. උන්නෝකට මම කියන්නේ කල්යන හත්කෝසයි කියලා. මම කියන්නේ උන්නෝකට සීලි කියලා. නමුත් හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන මිනිස්සුෙකුට කවද නිවන් දකින්නේ? විදෝක නවක රාශිය කැටි කරගන්නේ. දුක නවක නොයකද වීම සඳහා සරල සමීකරණයක් තියාගන්න හිත පිට යන කයි මුත් සතියේ ඉන්නවා. හිත පිට ගියාට පස්සේ තමන්ගේ ප්‍රයෝග ඥානෙ නැවත සතිය පිටව ගන්න පුළුවන් නම් අසල මැදි වෙනකොට තේ හිත වෙන දිනා පොදා හිත වෙන්නේ නැහැ. හිත උනා නම් අවශ්‍යයි. සරල ලස්සන වැඩ පිළිවෙලක් උදාහරණයක් කියලා කියන්නේ උපදින්න පුළුවන් අකුසල රාශිය දැනගෙන ඒක නොයිපද වීම පිණිස කටයුතු කරනවා කියන එක ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ කල්යාණ සත්පුරුෂයා ගැන කතා කරනවා. චක්කුණ රූපදීස උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපං අමනාපං හැට රුපියල් දකලා මනාප උපදිනවා අමනාපේ උදා අමනාපම නම් උපදින්න පුළුවන් උපදිනකොටම ඒකිනම් දන්නවනම් මේ දේ දිගේ ගියෝ මනාපේ දිගේ ගියා තමනාපේ දිගේ ගියත් මනාපමනාප කියන මොහේ දිගේ ගියා නූපන් අක්සල් රාශියක් ඇති වෙනවා ඉන්සනේ ඇතිවිච්ච මනාපය පරිස්සමොක්න ඕලාරිකම් සංකත. මේ මන පිටුනට ගත්ත දෙයක්. අන්න ඒක වැඩි තිබුත් නෑ මේ රූපේ ගලපන් පෙනේ මේක අවසෝ මනස යමනාපන් කියන එක අපේ හිතේ. ඉස්සරහට ගත්ත දෙයක්. ආයෙම බොළොසුට පේනවා. මේ රූපේට මම කියන්නේ මන අපේ නිසා මන අපේ නිසා. ඊට පස්සේ සංකත. ඒක හේතු එක්ක මම විතර කියලා ගත්ත ගන්නේ. ආයෙ රූපෙත් තියෙනවා චක්කු විඥානයක් තියෙනවානේ. ආලෝකයක් තියෙනද සංකත. ඒකෝට මතු වෙනකොටම රූපේ නෙවෙයි මම මේ කතා කරන්නේ. රූපේ නිසා මතු වෙච්ච මනාපමනාප දෙක තමයි දැක ගන්න පුළුවන් නම් ඒකට වදින්ද බුදුහාමසන්න වඩා. බුදුහාමසන්න වදින්න කියන්නේ ධාතු චේතිය. උද්දේශික පාඨෝක්ත ධාතු. මේ ධම්ම චේතිය. බුදුහාමර පිළිගන්න ධම්ම චේතිය වතනා කරපන්. මේ තමයි බුදුහාමර අපිට කියලා දෙන ක්‍රමය. රාගය ඇති වුණා, ද්වේෂය ඇති වුණා, මොහේ තමයි දන්නවා. මේ ඇතුලේ ඇහිම ලෝක බලන්නේ කියලා. පයත හිතාවනම් ඒක නෑ. ඒ නිසා මට කරලා තියෙන ආරම්භන පශ්චාත්තාපය යන්නත් එපා. සික්මදකින් කියන්නේ යන්නත් එපා. පුළුවන් දැනවත ඉන්න තමන් හිතේ ආරම්භනට මේ දේ පරෝපදේශ රහිතව කරන්න පුළුවන් නම් මම දෙන සාතිකේ තමයි ජීවන් නොදක්කට වුණ ජීවනය වගේ තමයි. පිටර හැම වෙලාවෙම යාට ලොකු සතුටක් ඇති වෙනවා දැන් අරෝග දෙයක රහිතව පන්තියට පුළුවන් කියලා ආශියක් අභෝෂි කර්ම කරන්නේ කෙලස් නැති කරන්නේ දන්නවා මේ දේ දන්නේ නැති නිසානේ අපි මතුවෙන මතුවෙන කෙලස් සේරම මල්ලේ දාගෙන මකර හැටි දන්නේ නැතුව අර මොකද කියන දාව ගන්න මේ විදියට අර කියලා නාවන අඩාව අපේ කතාවේ ඊට වෙඩි කෙලෙන්නක් තියෙනවා අපි කතා කරන්නේ එක එක කතාවේ ගොඩාක් වෙන්නේ උදාහරණයක් කතා කරන්න යන්නේ. දැන් උඩ කතා කරන්නේ නියොත් මේ නෝකන්න කුසල තව තව උපදිනවා. ඉතින් පොත බල තමන්න බුදුහාම කියලා දීලා තියෙනවා. කරලා බලපන් කියලා. හරිය දවසක් එකක්. මේ සතිය නැවත පිටින වෙලාවක්. ඉතින් මම මේ කතා කරන සාමාන්‍ය සතිය නෙමෙයි. මේක සුපතිත්ත්ව සතියක්. සුවිශේෂී සතියක්. ඒ මොකද්ද සුවිශේෂී කියන්නේ අකුසලයේ ඉන්නකොට අකුසලයේ ඉන්න බව දාන්න. අරෝණිනෝට අරෝණිනව දාන්න ගැතිය සාමාන්‍ය සතිය. කවදා හරි යෝගාවචර යන්න ඕන දැන් ඉන්නේ අකුසලේ. දැන් ඉන්නේ අනුවිභූමි. අනාරක්ෂිත දැනග. අසමදක් ඒකේ බව දැනන කලවල නොවි ඉන්නේ. ඒකේ තන බව දැනන කලවල නොවි ඉන්නේ. මේක තමයි පරිස්කාරයේ ගතියට වැඩිය මේක රහස්සොත්තු සේවා කරන කෙනයි ගතිය. ඒ අනාරක්ෂිත තැන ගියාට පස්සේ ඉන්නේ සිවිල් ගන්න. කරකමක් දැක්කත් මොනවද දැක්කද ඒ ගණන් කරලා තියෙන්නේ තමයි ඉන්නේ. දකින්න මේ අත්‍යවශ්‍ය දේ දකින්න බින්නන්නේ දැකපුවා. මේකට වතුරක් කියන්නේ දිත්තේ දිත්ත නැත්තම් බලස්ස. එක්කම උගද වැඩක් අවුලි හිටපන්. එතකොට ඇස් දෙක දෙමුණා මොකද පොට්ටේ කොලි හිටපන්. ඉහස්මන් කරනවා රොබින් කුරුල්ලෙක් කෙනා දකින්නවා. දැක්කට මොකද නඩක් අවුලි හිටපන්. ඇස් දෙක දෙමුණා පොට්ටේ කොලි හිටපන්. ඔගොල්ලෝ හිතන රොබින් කුරුල්ලයිල බණේ කියලා නන්දකින් කරලා දැක්කම මොකද නොයක් හිටියේ කියන්නේ. නෑ ඌට පිස්සු නෑ. එතන ළඟ දක්මන් කරන එක නම් ඊයේ අපිට තමයි රූපයක් දැක්කම බලනවා රූපෙ කියන්නේ නෑ. මගේ තකතිලකම විතරම. මගේ ගන්නවා විතරම. ඒකයි මුතුන් කියන්නේ ඕලාරක පටිච්චසමුප්පන්න සම්පදා. මේ මතුවෙන රාගය, මතුවෙන මනාපේ, මතුවෙන අමනාපේ දැකීම කුසලයක් කියලා මොනම සදාචාරවාදියෙක් තේරුම් ගන්න බෑ. ඒ හිතන්නේ අකුසලෙ දැකීම අකුසලයක්. කුසලයට ගන්න බැරි වීම අකුසලයක්. නෑ. සායුත් සාන්ති කියන්නේ භවවට වැටුණාට හිත කම්ම කරගන්න එපා. ක්‍රියුත් කල්පනා කරපන්. ඔබට ඕන වෙලාවක අහපව. මොකද සත්‍යයට ඉන්න පුළුවන්. ඒක වලක් කරන රොබින් කුල්ලක් බෑ. නඟ භාවනා කරන එකක් බෑ. උඹේ මෝහය විතරයි එක. එනිසා කවදා හෝ අන්නේ මෝහය මතු වෙනකොටම අල්ලගෙන රාගය මතු වෙනරින්නේ. ද්වේෂය මතු වෙනරින්නේ. මෝහය මතු වෙනරින්නේ. එතකොට බලන්න ආරක්ෂක භූමිය කොහෙද? මෙතන මෙතන යන පාර. අන්නේ නැවත සතිය මේකේ පිහිටුවා ගැනීම මම හිතනවා මනස ඉද කරන සෙල්ලක්කාරම වෙයි. මේක කියන බබද කීලට පින කරනවා. මේක සමථය උගන්වන්නේ. ඒ සුත්ත විපස්සනා ගන්නන්නේ. ඒ සෙල්ලක්කාරම කෙලස් උපදවල කෙලස් කටන කරනවා. කෙලස් නෝපදව කෙලස් කටන කරන්නේ පස්සට කියලා. ඉස්සෙල්ලාම සම්බපාවසා කරන සීල උපදින්න පුළුවන් කෙලසින් වලකිනවා. කෙලස් භූමියට ගිය බව දැනගන්න ඕනේ. මේක ආරක්ෂක භූමිය නේ. තාක්කදී බුදලි මේ ලාතේ බුදලි පිට. ඉතනදීම දැනගෙන අන්දමන්ද වෙන්න චෝ කලපල වෙන්න චෝ නාත ආපව ඉඳන් ඉන්න පුළුවන් නම් දැක්කට ඔකද නොදැක්කා. ඇත්ත වුණාට මොකද පොට් එක ඒ හැටි කරන්නේ අපු දෙලෙක් වෙන ගතිය. මේ ටික කාලෙකදී ස්වාමීන් වහන්සේ කිව්වලා පස්සේ බුදුජානකී ගාථා ටික නැවතත් ශ්‍රී මුක දේශනාවටපත් කළා. ඔන්නෝකට තමයි මාළිකුත් දිට්ඨිය දිට්ඨ මත්තම් භවිෂති කියන්නේ. දැක්ක දැක්ක කවුරුන් නැත කරා. අපි දැන් මේ සූත්‍රය බාහිර දාර්ශනිකයෙක් කියපු කතාවක් විදිහට මේකෙත් සඳහන් වෙනවා. එතන ඒක උත්කෘෂ්ඨ වැඩක්. කියන්නේ භාවනා ජීවිතේ දෙල්ලක්කාරම වැඩක්. කිසිම බාහිර දෙයක් අවශ්‍ය කරන්නේ නැහැ. කිසිම කෙනෙකුට ඕනේ කොටලා කරලා කරලා කරදරන අතර දවසක මේක වුණාට පස්සේ තේරෙනවා අපි මේ එක පුංචි වැරද්දක් කරලා කී හැරයක් කල්පනා කරලා පශ්චාත්තාප වෙනවා සේන අකුසල සමාපස්සේ සිංහල බෞද්ධය විතර අමන જાතියක් මම දැකලා නැහැ ඔන්න ඒකත් සම්බන්ධව. ඇත්තටම අපේ જાතිය ඉච්ඡර බලපණ જાතියක් නෙවෙයි නමුත් කරපු දේ ගැන පශ්චාත්තාප වෙන නිසා ජීවිතේ මන් විහිං පල්. විහිං පල්. ඉතින් බැලලා වැඩක් නැහැ. මොකද අපි අපි වාදනවත් જાතියක්. අපේ ඉච්ඡර බෞද්ධය වෙච්ච ටික තමයි ළඟ ඉන්න නිසා පුදුමාකාර හීන තීරපත්තකට පත් වෙනවා කියන්නේ. අපි දන්නවනම් අපි මේ මෙතෙක් දෙන්න මනුස්සත්ව භාවය ගන්න මේ බෞද්ධෙක් වෙන්න කරපු පින්කඳ කොච්චර ඒක මෙතනින් අපි මේ අnder තියාගත්තොත් ඉනිදිට වෙච්ච පවර සමාදම් වෙන්නේ නැහැ. අනේ අපිට බුදුහාමුදුරුවනේ අපිට අරමුණක්. අනේ අපිට බුදුහාමුදුරුවෝ රතියක් කියලා ගන්න තියෙනවා. ඒ වුණා සතිය දුර්වලයි. ඒක යනවා නම් අම වාරක්ෂකෝ මේකෙනත් ඉස්සර බුදුහාමරණ කරන්න දෙයක් නෑ. මේක තමයි බුදුහාමරණ කියන්නේ. නෝකන්නවසන් නොයකද වීම වෙනස. සම්බන්ධනේති වායමති විරිය ආරම්භි චිත්තම් පකන්නාති පදා. කුසල සම්පයක් ඇති කරගන්න මේක කළ හැකි. අදන්නාචනේ මේ කතා කරන්නේ. අනුන්ගේ යෝගාවචරය. වායමති වෑයමක් කරනවා. වෑයම කරන්නේ මොකද්ද වෙන්නේ? හිත පිට යන්න බෑ. දැන් මේකට වැලි දෙන්න වෙනවා හිත පිටපතක්. ඒ නැත්නම් වරේ කරන්නේ ඉතින් කට්ටියක භාවනා කරනකොට ඕනතර හිත පිට යනවා නේද මිලිය හැමදේම හිත පිට යනකොට ඔබ කුරුල්ලට සිද්ධ වෙනවා ළඟ ඉන්න මිනිහට සිද්ධ වෙනවා හිත පිට කියනවා හරියට පාරට දාගන්න ගන්නවා ඉතින් කොච්චි බල පීලෙන් පැනනට පස්සේ අව පීලුට කියලා ලොකු දෙයක් ඇයිනවා ආයෙ වෙරිෆයි කරගන්න ප්‍රත්‍යක්ෂ කරගෙන නෑ මගේ හිත ආයෙත් ප්‍රමිලක තියෙනවා ආයෙත් මම කලබල නැතුව ඉච්චි වෙයි හේමම වාස්තිකන්නේ නෑ ඒක දෙනකොට තේරෙනවා. ඒක දැනනකොට තේරෙනවා. බුදුහාමුදුරුවෝ නම් බල අවුරුදු 2000 ගියාට ධර්මයේ එහෙම පිළිගැනීමක් කළා නැහැ. අපේ පිළිගැනීම තියෙනවා අපි තමන් කරන තමන් විශ්ලේෂණය කරනවා. තමන් ගැන විශ්ලේෂණය පැත්තක තියලා හරීම ඉදිරි බලන යාත්‍ය අපි ළඟ වැරදි තියෙනවා. වැරදි දැන ගැනීම වැරද්දක් නෙවෙයි. ඒක රෝග නිర్ణාත්මක ස්වරූපයක් තියෙන්නේ. ඒක නිසා පස්තුත ශාක රෝගන් වේදිසු හේතෝසාප වේදනා. මේ දුක් වේදනා සුඛ වේදනා ආවා. රූප බැලුවා පවු නැහැ. බැලුවා හිත පෙළුණත් පවු නැහැ. ඒක නැත්නම් අපිට රූපේ දකින්න පවු හිතුණා කියලා අපි පශ්චාත්තාප වෙන්නේ මේ පිස්සමේ පිටාටුවේ කතාව වලට. බුදුන් වහන්සේ මොකද කියන්නේ? ආර්යනාථයා උකන් දින නෙවෙයි. සත්පුරුෂගේ කතා අහලා නෙවෙයි. ඒගොල්ලෝ ගාවනේ ඒගොල්ලෝ අනිත් ගාන જાතිය ලෝකේ ඉන්න අයියා. ඒක නිසා කවදා හරි මේක තේරුම් ගත්ත මිනිස්සයා මනුෂ්‍ය සමාජයේ ඉහළට යන මිනිස්සෙක් වෙනවා. ඒ මනුෂ්‍ය දන්නා කොච්චර බරපතල අභෝධයක් වුණා. කුංචු කුංචු අකුසල් දේවල් කිරීමේ කමේ දැනගෙන කවදා හරි මට මගේ වැරදි වලට සමාව දෙන්න පුළුවන්. මගේ වැරදි බාර ගන්න පුළුවන්. ඉන්නේ එහෙම මිනිස්සෙකුට විතරයි කවදාකවත් සමාව දෙන්න පුළුවන්. ඒකට තමන්ට කරදර කරන තමන් ගැන ද්වේෂයෙන් ඉන්න මිනිහෙක් කවදා කාටක සමාවක් වෙන්නේ. ඒ නිසා ඒක කරපතල මිනිස්සෙක්. මේක බරපතල ආත්මනුකම්පාවක්. මේක බරපතල අර්ථ සිද්ධියක්. මේක අර්ථ කුසලයක්. මෙන්න කුසලයේ ආවට පස්සේ නිවන් නොදැක්කට නිවන් දැක්ක කෙනෙක් වගේ අංකාරය යනකොට ක්ෂේමභූමියේ පේන හැටියට ගියාට පස්සේ මනුෂ්‍ය ගන්නවා දැන් ඉන්නේ ක්ෂේමභූමිය තමයි යන්නේ. ඒ නිසා මේක දැනවත් කරපස්සේ අපි කොහේ හිටියා ඉන්නේ නිවස් බලාපොරොත්තු වෙනවා. නිවලට යන ගමනේ ඒ නිසා සීල දිනවටම මේ තමන තමන පියවරක් දකින්න ආහාර වාරයක් පාස නිවන් මාර්ගයේ පාදා ගැනීමට මේ ධර්ම දේශනාවක් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතන අප කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නැති ඒ වගේම ඉනාරි ස්වල්පයක් කරගන්නමු සිතාවකාශාදී ගාථාවාචයන කිරීමේ මුදිතා ශීලයෙන් අනුමೋದන ශීලයෙන් උපයව සපයා ගන්න ශීල කුසල ලෝකවාසී ශීල සත්‍ය සමග ඥාති හිත මිත්‍රාදී නිගේ ඥාති විශේෂම අදා වේලාගෙන අපි අපගේ කමරට පරමාර්ථය විජු කරගන්න පරමාර්ථය ශීපත් කරගන්න අවස්ථාවක් කරගන්න. එත්තාවසාචනම්හි සම්පතං කුඤ්ඤ සම්පතං සති දීවානුමෝදන්තු සිතාදාචනම්මේ සම්බතං කුඤ්ඤ සම්පතං සති භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සප්පදාචනම්මේ සම්බතං කුඤ්ඤ සම්පතං සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසත්තා චුම්මත්තා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං ආකාසත්තා චුම්මත්තා දීවානාගායිතිකා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාසත්තා චුම්මත්තා දීවානාගායිතිකා පුඤ්ඤං ධම්මං මොහිत्वा චිරං රක්ඛන්තු මං කරා ඉදං හෝ ඥාතියං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතියං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතියං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ ආර සමාගමු සමාගමු හෝතු යාවනිකානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ ආර සමාගමු සමාගමු හෝතු යාවනිකානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ආවනිපාන පත්‍ත්‍ය සාදු සාදු සාදු සුපස්තිත්වා සාතු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කණිකබ්බං සෝපත්තිතා සෝපත්තිතා අභිවාදන සීලිස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාති සමිජ්ජතු